බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය අද නමෝ බුද්ධා ධම්ම සාකච්ඡා ආරම්භ කරන්න අපි සූදානම් වෙනවා අපේ මේ කරන සුගත ජයසුන්ද මහත්තයා විදේශගත වෙලා ඉන්න නිසා අද වැඩසටහන මෙවන් වෙන්නේ මටයි ස්වාමීන් වහන්සේ අවසරයි. අද වෙනකොට මේ වැඩසටහන ලංකාව විතරක් නොව විදේශ රටවල් ගණනාවක බලනවා අපිට හැමදාම එනවා ඒ කියන්නේ වාර්තා අපේ වෙඩි ආශ්‍රේ ලක්ෂ ගණනක් බලනවා සමහර කර ලක්ෂ 18ක් බලන දවසක් තියෙනවා අන්තර්ජාලය මේ වෙලාවට එක පිළිලා තියෙනවා අපි www.nltvisera.com එකේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් ඒ නිසා මම පිටරටයත් ගොඩක් උනන්දු දක්වන්න භූතාත්මෙත් හොල්මත් പ്രേතාත්මය ගැනත් අපි මෙහි කොහෙද යන්නේ කියලත් මං හිතුවා අපි ස්වාමීන් වහන්සේ ගන්නේ කොහෙද ඉන්නේ කොහෙද යන්නේ මොකද දැන් අද රටේ தත්ත්වය අද වෙනකොට හරියට වෙනස් වෙලා තියෙනවා බෞද්ධ ආගම කොහෙද තියෙන්නේ බෞද්ධ ආගම කොහෙද නැත්තේ කියන එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපිට. අපහැලි කරන අද අපේ මැදිරිය වැඩ කොට තිබෙනවා කිරිබත්ගොඩ ආනන්ද ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට දෙපා නැපිලි කරන නම ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් මන් දන්නේ අද වෙලා තියෙන හැටේ <laughs> අපේ මාතෘකාව බොහෝ දෙනෙක් ගේ කුතුහලයට පැමිණෙන දෙයක් තමයි ඇති කරන්න ප්‍රශ්නයක් නම් අපි ඉන්නේ කොහෙන්ද අපි යන්නේ කොහෙන්ද අපි ඉන්නේ කොහෙන්ද අපි යන්නේ කොහෙන්ද ඔය කටට ඒක තේරෙන ඒගොල්ලන් හිතන්නේ මේක හුඟක් කට්ටියට මේ මේ ආත්මේ දිව්‍ය ලෝකයක් අනික් කට්ටියට අපායක් සත්තුන්ටත් යන දේ ඒ වගේ නෙමෙයි අපි ඉතින් දිව්‍ය ලෝකයක් කරගන්නේ අපේ මං හිතන්නේ කරපු කුසල ඉඳ තමයි කියලා. ඉතින් මේ ඒ පැත්තෙන් යම ඉපදෙන විට අපි සතුට වෙනවා. අනිපතෙන් කවුරු හරි මැරිච්චාම දුක් වෙනවා. ඉතින් මේ ළමයා වෙන මැරිච්ච කෙනා ඉපදෙන්න පුළුවන් දුක සැප දෙකම එකට යනවා. ඒ නිසා කෙනෙක් ආම්තිය මේ කියන්නේ ස්වාමීන් වහන්සේගේ අදහස මොකද්ද? නම බුද්ධාය පින්වත් මහත්තයා මේ මේ ගැන මට එකපාරට මතක් වුණා අපි කොහොමද යන්නේ කොහෙද එන්නේ කියන එකට හොඳ ගාථාවක් තියෙනවා අනනුඤ්ඤාතෝ ඊතු ආග අනනුඤ්ඤාතෝ ඊතු ගතෝ තථාගතෝ තථාගතෝ කාතත්ත පරිදේවන අපිට අපි කාටවත් දැනුම් දීලා නෙමෙයි මේ ආවේ. දැන් මාව කුසට අපි එන එකට අපි කාටවත් පණිඩක් දුන්නේ නැහැ ඔන්න අපි එන්නේ කියලා. ඊළඟට අපිට බොහෝ විට මරණයටපත් වෙන්න වෙන්නේ කාට කියලා නෙමෙයි. ඒ කාට බොහෝ විට මැරෙන්නේ අනිත් අයට දැනු නොදී. යම් අයුරින් දෙන්නේ ඒ අයුරින් යන්නේ. ඉතින් මේකේ වැළපෙන්න මොකද තියෙන්නේ කියලා තමයි මේ ගාථාව තියෙන්නේ. දැන් මහතේතු ප්‍රශ්නේ ඒකේ අපි නිකන් හරේ වගේ ගත්තොත් මෙන්න මෙහෙම එකක් මේ ජීවිතේ තියෙන්නේ. මොකද්ද? යාදිසං වපතේ බීජං තාදි සංහරතේ පලං යම් ආකාරයක විජුවටක්ද වපුරන්නේ තාදි සංහරතේ පලං ඒ ආකාරයේ අස්වැන්නක් තමයි ගන්නේ කල්යාණකාරී කල්යාණම් පාපකාරීච පාපකම්. කල්යාණ කර්ම කරන කෙනා කල්යාණ වූ ප්‍රතිඵල ගන්නවා. පවිතු දේවල් කරන කෙනා පවිතු ප්‍රතිඵල ගන්නවා. මේ මේක ලෝකයේ තිබෙන එක්තරා ධර්මතාවයක්. මොකද්ද? ක්‍රියාවට අනුරූපව විපාක ලැබීම. එතකොට මේ ක්‍රියාවට අනුරූපව විපාක ලැබෙන ස්වභාවය මත අපිට ගොඩාක් දැන් අපි දැන් මනුස්ස ලෝකේ අපි ආවට අපිට මොකුත් දැනුමක් නැහැ. මේ ක්‍රියාවට අනුරූප විපාක ලැබෙනවා කියලා අපි කිව්වට අපිට දැනුමක් නැහැ මේ ගැන. ඒ කියන්නේ අපිට පේන්නේ හැමතිස්සෙම පිටස්තරෙක් කෙනෙක් ගැනනේ. අපි ගැන නෙමෙයි. තමන් ගැන නෙමෙයිනේ. තමන් ගැන නෙමෙයි පේන්නේ පිටස්තර සිද්ධියක් ගැන පේන්නේ. ඒ නිසා දැන් අපි බොහෝම රසවත් හොල්මන් කතා අහනවා. බොහොම රසවත්ව භූතය ගැන පරීක්ෂණ කරනවා. ඔය එක ආකාරයේ පරීක්ෂණ කරනවා. භූතය ගැන හොල්මන් තියනවාද නැද්ද ෆොටෝස් ගන්නවා ඒක වීඩියෝ හරිද හදා ගන්නවා දානවා. නමුත් Tamanටමක් වෙයිද කියලා හිතන්නේ. ඒකනේ දැන් මේකේ ස්වභාවය. එතකොට දැන් අපි ගත්තොත් දැන් භූතය ගැන පරීක්ෂණ කරනකොට දැන් අපිට හරි මේ බොහොම රසවත් විෂයක් මේ ප්‍රේමෙත් ලෝකයේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න ලැබීම. නමුත් අපි මේක හරියට දන්නේ නැති නිසා කෙනෙක් සැක කරනවා. තව කෙනෙක් ඒක පිළි අරගෙන ඒක පස්සේම යනවා. හැබැයි මට මේ මේ මේ තේරුම් ගිහිල්ලා තියෙන අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව බලද්දී වර්තමාන මිනිස්යාට නම් බොහෝ විට තියෙන්නේ මේ මැරිලා පිරේත ලෝක යන්න තමයි ඉර නමක් තියෙනවා වගේ පේන්නේ. ඒ කියන්නේ භූතිය අතරේ පෙරේතිය අතර යන්න වගේ එකක් තියෙන්නේ. ඊළඟ එක තමයි මේ പ്രേත ලෝකයේ තියෙන්නේ මේ මිනිස් වාසය ආශ්‍රය කරගෙන වගේ තමයි පේන්නේ. කියන්නේ මේ පොළොව ආශ්‍රිතව තමයි මේ പ്രേතය ඉන්නවා කියලා අපිට මේ പ്രേත වස්තු මේ මේ පොත් වහන්සේ කියවත් දිහිම පේන්නේ. මොකද හේතුව මේ പ്രേත වස්තු වල විස්තර වෙන ඔක්කොම තියෙන්නේ මේ මේ මහරහතන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාට තමයි මේ ප්‍රේතයෝ එකපාරට මුණ ගැහෙන්න කතා කරන්නේ. බොහෝ සාමාන්‍යයට නෙමෙයි. එතකොට මේ මහරහතන් වහන්සේලාත් සමග මේ ප්‍රේතයෝ කතාබස් කරද්දී සාමාන්‍ය මිනිස්සුන්ට කලාතුරකින් පෙරිලා කතාබස් කළා එහෙම තියෙනවා. නමුත් මේ ප්‍රේතයන්ගේ විස්තරය කියනවා. අර මම කියවන්නේ මේ යම් ආකාරයකට වපුරන් ඊආකාරයට නෙලන්නේ කියලා. මේක ගැන හොඳ සිද්ධියක් තියෙනවා මේ ප්‍රේත වස්තුවේ. මිනිස්සෙක් මේ උග්ගස් මේ උග්ගස් තියෙන්නේ. උග්ගස් කෑල්ලක් හතේ තියන් උග්ගස් කෑල්ලක් කකා යනවා. එතකොට පිටිපස්සෙන් යනවා තාත්තා කෙනෙකුගේ පුතෙකුයි. මේ පොඩි දරුවා මේ අර උගස් කනවා දැකලා මේ තාත්තා අඬ අඬා කියනවා අනේ මටත් මේ උග්ගහ කන්න ඕනේ අන්න අරයා කනවා මටත් දෙන්න කිකි කියනවා. දැන් මේ මිනිස්සයා තනියම කකා යනවා. දැන් අරයා පිටිපස්සෙන් ගිහිල්ලා කියනවා අනේ පින්වත මේ මගේ පුතා මේ අඬනවා යාටත් ඕනේ කියලා මේ මේ උප්පැණි බොන්න ඕනේ කියනවා. ඒ නිසා මේ ওই කෑල්ලක් දෙන්න මේ ළමයාට කියනවා. අර ළමයා කතා නොකර කේන්තියෙන් ආ ගන්නවා කියලා පිටිපස්සෙන් දුන්නා මීම. යන ගමන් පිටිපස්සෙන් මීම දීගෙන ගියා. එතකොට දැන් මෙයා මැරුණා. මැරිලා මෙයා උපන්න උග්ග ස්වනාතරයක පිරිතෙක්. පිරිතෙක් පිරිතේ කියලා. දැන් මෙයාට පිපාසයයි බඩගින්නයි මහන්සියයි. දැන් මෙයා යනවා මේ උග්ගස් කන්න. මේ පිරිතේ යනවා කන්න හිතාගෙන. ලං වෙනකොටම අර උග්ගා මෙයාට ගහනවා. ගහනකොට මෙයා මෙරිල වැටෙනවා. ඒ කියන්නේ සිහිය නැතුව වැටෙනවා. දැන් ඔහොම මේ කාලය දුක් විඳිද්දී දවසක් මුගලන් මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා. අනේ ස්වාමීනි මේ බලන්න මේ උක්කෙතක් හැදිලා තියෙනවා. නමුත් මේ මට මේ එකක්වත් කන්න විදිහක් නැහැනේ. කියලා කියනවා. අනේ මක් වෙලාද මට මේ කියලා අහනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දේශනා කළා ඔබට මේක කෙලින් ගිහිල්ලා කන්න බෑ. ඔබට කන්න ක්‍රමයක් තියෙනවා කියනවා. ඒ තමයි ඔබ දීපු විදිය. පිටිපස්සට. ඔබ පිටිපස්සට දුන්නේ පිටිපස්සට හැරිලා පස්සෙන් යන්න කියනවා. පිටිපස්සට හැරිලා පිටිපස්සෙන් ගිහිල්ලා අල්ලන්න කියනවා. ඉතින් මෙයා ගිහිල්ලා පිටිපස්සේ උග ගහන්න උග ගහන්නේ. මොන හැරෙවොත් තමයි ගුටි කන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා මෙයා උප්පැණි කනවා. එතකොට මේකෙන් අපිට පේනවා අර හරි පුදුමයි කියාව කරපු විදියටම ඒ විපාක තියෙනවා. හැබැයි ඒකේ මේ പ്രേත ලෝකෙ සිද්ධි ගැන තියෙනවා තේරුම් ගන්න පුළුවන් වෙන ප්‍රාණඝාතය කිරීම නිසා පෙරේත වෙලා ඉපදිලා තියෙනවා. සොරකම් කිරීම නිසා ප්‍රේත වෙලා ඉපදිලා තියෙනවා. ඊළඟට මේ පර ස්ත්‍රී සේවනයේ පර පුරුෂ සේවනයේ නිසා ප්‍රේත වෙලා ඉපදිලා තියෙනවා. බොරු කීම, බොරුවට දියුරීම ප්‍රේත වෙලා ඉපදිලා තියෙනවා. ඊළඟට ඊර්ෂ්‍යා කිරීම, ද්වේෂ කිරීම, බද්ධ වෛර ඇති කර ගැනීම, ඒ බඳු අයත් ප්‍රේත ලෝකෙ ගිහිලා තියෙනවා. එතකොට අර එක සිද්ධියක් තියෙනවා මේ දැනුත් එහෙමද දන්නේ නැහැ මිනිස්සු. මේ මේ තමන්ගේ වරද වහගන්න හරියට බොරුවට දිවුරනවා. හ්ම්. දිවුරනවා නිකන් තමන්ට සාප වෙන විදියට. දැන් එක තැනක තියෙන එක ගෑනුවෙක් කෙනෙක් ඒ දැන් ඒ කාලේ තමන්ට කැමති නම් තව කියන්නේ බහුභාර්ය ක්‍රමයේ තියෙන කාලේ තමන්ට කැමති නම් තව බිරිඳක් ගේන්න පුළුවන්. දැන් දැන් කලින් ඉඳන් බිරිඳට බබාලා නැහැ. දෙවෙනි බිරිඳට බබාලා හම්බ වෙනවා. එතකොට බබා හම්බ වෙනවා කියලා මේ දැනුම් දුන්නාම අරයට යන ඉරිසියාවක් ඇති වෙනවා. දැන් එතකොට එහෙනම් මේ ළමයක් ලැබුණොත් මේ ළමයාට පවුල දීපල යනවා. ඒ නිසා මේක නැති කරන්න ඕනේ කියලා මේ දරුවාව නැති කරනවා. ඒ කියන්නේ ගබ්සාවක් වෙන්න සලස්සනවා. මේකේ තියෙන මනුෂ්‍ය ඝාතනයක් නේ ගැලීම. ඒතරේ මනුෂ්‍ය ඝාතනේ දැන් මේ ඒගොල්ලන්ගේ ඥාතින් දැනගන්නවා. ලොකු පවක් නේ. පවක් විශාල පවක් නේ. එතකොට මේක දැනගන්නවා ඥාතින්. දැනගෙන මෙයාගෙන් අහනවා තීනේද මේක කළේ කියාපි ඇත්ත කියාපි කියලා කියනවා. මේ මිනිස්යා නොයේක විදිහට කියන අනේ නම් මම නම් කළේ නෑ මම මේක ගැන හාංකුවසියක් දන්නේ නෑ මම මේක කරා නම් උපනුපං ආත්මේ මම ළමයි හදලා ළමයි කණ එකක් ඉන්න ඕනේ මං කියලා Tamanටම සාපේ දා ගන්න බොරුට දිවිරීම Taman කරපු දේ දැන් මේ කරපු දේ මේ නෑ කියනවනේ මේ කරලා මේ නෑ කියනවා මේ කේලම් කියලා බිඳවනවා. මේ නෑ කියනවා. මේ ගරහනවා අපහාස කරනවා. මේ නෑ කියනවා. මේ කුමන්ත්‍රණය කරනවා. මේ නෑ කියනවා. ඒ ඔක්කොම පෙරේත ලෝකේ තමයි යන්නේ. එතකොට දැන් මෙයා ඉපදුනා ආත්මික උපදනා මුගල මහරහතන් වහන්සේට මුණ ගැහෙනවා. කොහොමද මුණ ගැහෙන්නේ? මෙයා ලී කටි ලී වැක්කිරෙන රටසකලී පෙරේතියක්. ඊට පස්සේ අහනවා මක්පිලාද මේ ආසනාවන්ත වෙලා ඉන්නේ මොකද්ද මේ ජීවිතේට කරගත්තේ කියලා අහනවා අනේ ස්වාමීනි මට මෙහෙමයි මම මනුස්ස ලෝකේ හිටිය මම මෙහෙම වාසය කළේ නමුත් මම මෙහෙම මගේ වැරද්ද කළා මම මෙහෙම දියුරුවා ඒකෙන් තමයි මේ විදිහට උනේ කියලා කියන විස්තරේ කියලා කියන මට ඉවස ගන්න බෑ බඩගින්න මට උදේට ළමයි පහක් හම්බ වෙනවා ළමයි පස් දෙනෙක් කියා උදේට වදනවා පෙරේද පැටව පහම කනවා ඒ මගේ බඩගින් අවසන් වෙන්නේ හවසටත් වදනවා මම දරුවෝ පස් දෙනෙක් හවසටත් කනවා අනේ මගේ මේක ඉවර වෙන්නේ නැහැ. එතකොට ඒ තමන් කරපු දේ අපි දැකලා තියෙනවා මේ පූසෝ ඒ වගේම බල්ලොත් බැල්ලියොත් මේ පැටව දාලා ඒ පැටව කනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ පෙරේත ලෝකෙ හිටපු අය වෙන්න ඕනේ. මේ මේ මේ ලෝකෙට ඇවිල්ලා තිරිසන් අපායට ගිහිල්ලා අරකම කරනවා. අරකම කරනවා. සමහර අය ඉන්නවා මනුස්ස ලෝකේ දියුරුන තෝව කනවා අරක කනවා මේකව කනවා කියකේ අපහාස කරගන්න ඕනේ දියුර ගන්න ඕනේ ශාප කරගන්නවා සමහර අවස්ථාවලදී ඒක ඒ විදිහට වෙනවා මොකද මේ මෙයාට මේ කර්මය හැදෙන නිසා විදිහට හ්ම් එතකොට අපිට හොඳට තේරෙනවා මේ බොරුවට දියුරනවා කියන එකත් හිතා ගන්න බැරි මේ භයානක විදිහේ විපත්ති කරා ගෙන යන්න ඒක හේතු වෙනවා මේ නිසා මේ දැන් මනුස්ස ලෝකෙට ආපු අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අර පංචශීලයේ ආරක්ෂා කරන්නේ නැතුව මේ ඊළඟට මේ සමාජයේට වෛරය ඇති වෙනව, දේශය ඇති වෙන අර්බුද හැදිල්ල ඊළඟට මේ අභූත චෝදනා කිරීම මේ ඔක්කොම නිරේගාමි කර්ම. ඒ වගේම නිරේ ගිහිල්ලා ඇවිල්ලා പ്രേත ලෝකෙට යනවා. දැන් പ്രേත ලෝකේ විස්තර බලද්දී හොඳට පේනවා මේ මේ ඒ මිනිසුත් එක්කම මිනිස්සු අතර ඉන්නේ. දැන් වර්තමාන වුණත් මම හිතන්නේ සමහර අයට මේ පෙරේතෙම වැහෙනවනේ මහත්තයනේ. පෙරේත වැහෙනවා ඊළඟට ඔය පෙරේතව අල්ලනවා කියනවා. ඒ නොඑක ආකාරයට මේ මිනිස්සු අසරණ වෙලා තියෙනවා. මම හිතන්නේ පෙරේතයන්ගේ බැල්ම වැටෙනවා. ඒ පෙරේතව මිනිස්සුන්ව ග්‍රහණයට ගන්නවා. මේ වගේ නොඑක දේවල් කරනවා. ඔව්. එතකොට මේ මම කියන්නේ මේ මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමන් කල්පනා කරලා තියෙන්න ඕන තමන් പ്രേත ලෝකෙට නොයා යුතුයි කියන අදහස තමයි තියෙන්න ඕනේ. ඒක ගාත් පින් කරන්නත් ඕනේ. ඒක තමයි මොකද දැන් මේ පින් අපි ගත්තොත් විමාන වස්තු තියෙන සම්පූර්ණ දෙවිවරු ගැනනේ. අපි දැනට තව පොඩ්ඩක් අපි කතා කරමු පෙරේතයෝ ගැන. ඔව්සන්නාංශ දැන් මල් ළඟ තියෙනවා මෙතන ගෙනත් මට මේ බදුලි ගිය වෙලාවේ මාතර ළමෙක් දුන්නා. එතන පින්තූර වර්ගයක් තියෙනවා මේ 74 අකුරස් පැත්තේ පන්සලක. කරුතු ස්වාමීන් වහන්සේ පන්සලේ කරදර තියෙන හින්දා පෙරේත කට්ටියෙන් පිදේනියක් තියෙනවා. ඒ පිදේනිය තිබ්බට පස්සේ ඒ පින්තූර තියෙනවා මේ පෙරේත ඉන්නවා පිටිපස්සේ. දැන් අපි කියනවා දේවතාවලි කියලා. නමුත් මේ පෙරේතලි. ඒවා මේ හුඟාම සූම් කරුවාම මම ගත්තා කැමරා ෆෝන් එකනුත් දාලා ඒක පුටු පුදු මූණවන. එහෙම 11 දෙනෙක් ඇරියලුවා. ඒ ස්වාමීන් වහන්සේ කියන කතාව තමයි මේ මේගොල්ලන් පන්සලට උඟ ලැජුව හිටියා වැඩ කෙරුවා ඉඩම් එහෙම දුන්නා දන් දෙනකොට දුන්නා නමුත් ඒගොල්ලන්ට පෙරේතකමක් වුණාලු මෙව්වයි මන් දුන්නේ අයි අපේ පවුල වලට પરම්පරාවට යන්න දෙන්නේ නැතුව තියාගත්තේ කියලා ආපහු මෙව ඕනේ වෙලා මෙව රකින්න ඉදින් තියනවා ඉතින් මෙතන 11 දෙනෙක් බෝතල් වල මුකුත් අර බෝතල් වල දානවා කියලා තියෙනවා ඒව මුකුත් කරේ නැහැලු දුම්මල ගහලා ඇරියලු ඒකෙන් දුමල ගාලා ඇරිය කියන්නේ ඒගොල්ලෝ දුමල ගාලා බුදු ගුණ කියලා ඔක්කොම කියලා ඇරිය කියලා ඒක පින්තූර දෙන මේ ළමයි පිටිපස්සට කැමරාව කියලා අරගෙන තියෙනවා. හැබැයි මං හිතන්නේ ඒගොල්ලෝ එහෙම දුම්මල ගෙවුම් තියන්නේ <laughs> එකක් නෑ. නෑ ඒ දුම්මල sorry ඒ දුම්මල ඇස්සේ තියෙන පින්තූර. එන්න මං කියන්නේ දැන් මේගොල්ලන්ට දුම්මල ගහලා සරකල්ලා බැලලා එළවනවා කියමු. ඔව් මේ පින්තූරේ තියෙනවා ඒගොල්ලන්ට අර තියෙන අර දුම්මල වගේ. ඔව්. ඒ තියෙනවා හරි ට්‍රික්ස්. ඔව්. හරියට දිනවලු. ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ මේ ගුණ කියලා හරියට බොරු කියන දැන් බොරු කියලානේ පෙරතලෝක ගිහින් තියෙන්නේ. ඒ නිසා යා නැවත නැවතත් මේ බොරුම තමයි කියන්නේ. දැන් පෙර දැන් සමහර අයට වැහිලා දැන් මෙහෙම නෙවෙන්නේ. දැන් මං හිතන්නේ මේ පෙරේත යඟවල වලට නම් වැහින්නේ එක්කෝ මේ හිස හිස මුදුනින් යනවා කියන්නේ. ඒක පෙරේතෙක් වැහිච්ච කෙනෙක්ගෙන් පෙරේත වෙච්ච කෙනෙකුගෙන් අපි අහුවා මේ කොහොමද ඔයා මේ ඇඟට ගියේ කියලා. හිස මුදුනින් ගියා කිව්වා. හ්ම් හ්ම්. තව එක්කෙනෙක් කිව්වා මේ කොණ්ඩෙන් ගියා කියලා. හැබැයි ගොඩාක් මේ පෙරේත ආත්ම වලට පෙරේත වැහිච්ච අයට කොන්දේ අමාරු. හිස එක්කක්කුන් ඒවම ඒවා තියෙනවා. ඊළඟට ඔය දැන් ඔය බෝතල් වලට හිරකල් යවන සමහර අය ගියාට මං හිතන්නේ සමහරු යන්නේ නැහැ. නෑ. ඒ කියන්නේ දැන් ගියා කියලා පෙන්නනවා. නේ මෙහෙමයි වෙන්නේ. දැන් අපි කිව්වා එයා බල සම්පන්න පෙරේතෙක් කියලා. එතකොට බල සම්පන්න නම් පෙරේතයා මට ඒක කිව්වේ ඔය මේ ඔය යකදුරුකම් කරන කෙනෙක්. බල සම්පන්නම් පෙරේතයා ඒ පෙරේතයා කරනවා කියන්නේ දැන් අර ගැට ගන්නකොට දුර්වල ප්‍රේතෙක් ඇදගෙන දානවා. එයා එයා බේරෙනවා. දාලා මෙයා පයින්නවා. සමහර ප්‍රේතෙ ඉන්නවා දැන් සිද්ධි වෙනකොටම ඈතට ගිහිල්ලා ඉන්නවා. දැන් සමහර ශාස්ත්‍ර පොළවලට ගියාම සමහරට පෙරේතය තමයි දෙන්නේ ඔක්කොම මේ මේ විස්තරي. ඉතින් ඒක අහගෙන තමයි අර කියන්නේ. එතකොට දැන් මේ කතා වෙනකොට පෙරේතයාගේ බන්ධනේ කපන්න මේ අතන පෙරේතයන්ට ඔක්කොටම නිවුස් එක ගිහිල්ලා. <laughs> ඒක වෙන පෙරේතය ටිකක් එතන සෙට් කරනවත් එපා. ඔව්. ඉතින් ඒ නිසා වංචාව තමයි තියෙන්නේ. මිනිස් ලෝකේ වංචා කරලා. ඒකමයි ඒක කරන්නේ. වංචා කරලා. දැන් මිනිස්සු විලක් දැන් ඒක අනිතික තමයි දැන් ওই පෙරේත ප්‍රශ්න ආවම ගොඩාක් විසඳගන්න බැරි මිනිසුන්ට මේකේ සාධාරණව විසඳන පැත්තක් පේන්නේ නැහැ. දැන් සමහර අවස්ථාවල විසඳෙනවා. සමහර අවස්ථාවල විසඳෙන්නේ නැහැ. මොකද හේතුව මේක ඇහැට පේන්නේ නැනේ. මේ විෂය අපිට ඇහැට පේන්නේ නැහැ. දැන් අපි කියනවා අපි ගෙදර නිින්දියන්නේ නැහැ, බය වෙනවා, ලෙඩ දුක් වැඩි ඔන්න අපි කියමු කොහරි පේන කෙන තැනකින් බලනවා. ඔන්න පෙරිත දෝෂයක් තියෙනවා කියලා කියනවා. ඔන්න ඉතින් මේකට කපන්න පුළුවන් කෙනෙක් එක්කන් එනවා. ඉතින් මෙයා කැපුවා කියලා කියනවා. දැන් ඔන්න එයාට අපි ගෙවනවා. ටික දවසක් යනකොට ආයෙ පරණ රස තියෙනවා. එතකොට මේකේ ලොකු මේ හිතාගන්න බැරි තරම් ඒක මේ gedara කට්ටියට දැන් සමහරට තොවිල් 10 15 20 කරනවා. ඉතින් මේකෙන් අපිට පේනවා මේ ඒ විෂය ගැන හිතාගෙන හිටියට මේකට විසඳුමක් දෙන්න පුළුවන් කියලා බොහෝ විට සමහර විට ඒ විසඳුම සාර්ථක වෙන්නේ නැහැ. බලවත් පෙරේක බලවත් පෙරේ සාර්ථක වෙන්නේ නැහැ. නමුත් මම හිතමු ඊට වඩා සාර්ථක වෙන්න පුළුවන් මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාව දිසා දානයක් දීලා. දානයක් දීලා මම එක එක සිද්ධියක් ඒ වගේ දන්නා පෙරේතෙක් හිටියා පින් ගන්න බැරි. මේ ඒගොල්ලෝ කිව්වේ. රුවන්වැලි සෑය මළුවට ස්වාමීන් වහන්සේලා වඩම්මලා දානි පූජා කළා. ඊට පස්සේ පින් දුන්නා. හැබැයි එදා ඉඳලා ඊට පස්සේ ඉවර වුණා. ඒක තේරුම තමයි අපි පින් අරගෙන තියෙනවා. මම හිතන්නේ මේ පින් දීමකින් තොරව අපිට ගොඩාක් විට හරි අමාරුයි මේක කරන්න. මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල හොඳට ආටානාටි සූත්‍රය හරි පැහැදිලිව තියෙනවා. පෙන්නලා මේ ප්‍රේතය විතරක් නෙමෙයි අමනුෂ්‍ය අමනුෂ්‍ය උදවිය මිනිසුන් හිරියර කරනවා. එතකොට මේ සතරවරන් දිවුරු ඇවිල්ලා මේගොල්ලන්ට අච්චු දෙනවා කියලා මේ ආටානාටි සූත්‍රය සඳහන් වෙනවා. හැබැයි දෙවිවරු බලන්නේ තිරුවන් සරණේ පිහිටපු ආයත විතරයි. තිරුවන් සරණේ පිහිටපු නැති කෙනෙක් ආටානාටි කොච්චර කිව්වත් ඇවිල්ලා බලක් වෙන්නේ ඇයි දෙවිවරු පොරොන්දු වෙලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක වූ. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ කරදරයක වැටලා හිටියොත් ආටානාටි කියනකොට අදල උදව් කරනවා කියලා. ඉතින් එහෙම තිසරණේ පිටමු නැති කෙනෙක් කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒක තමයි මම දැන් කියන්නේ පන්සල් වල පෙරේතෝ නැහැ කියලා කතාවක් කියනවා නේද? නෑ එහෙම නෑ. දැන් මට සමහර ආමතුරු කිව්වා දැන් හාමුදුරුවොත් එපත් වෙලා කොච්චර පෙරේත ලෝක යනවද? පන්සල් දාලා යන්න බැරි. දාලා යන්න බැරි කොච්චර තියෙනවද? එහෙම පෙරේත වෙනවා. ඉතින් ඒ නිසා මේ එහෙම එකක් නෑ දැන් කර්මානුරූපව තමයි මේක සිද්ධ වෙන්නේ. කර්මානුරූපව සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ දැන් කොටින්ම කියන්නේ දැන් අර බුදුරජාණන් වහන්සේ ඒක මේ ප්‍රේතෙක්ව දැක්කා. දැකලා උන්වහන්සේ නිස්සබ්දව හිටියා. කාටවත් කිව්වේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ දවසක් ඒ පෙරේතයම දැක්ක ගිජ්ජකූට පර්වතයේ බහිද්දි දැකලා මේ සිනහ පහළ වුණා. එතකොට මුගලන් මහරහතන් වහන්සේත් එක්ක තව රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. ඉතින් උන්වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට සිනහ පහළ වුණේ. කිව්වා මේක භාග්‍යතුන් වහන්සේ ළඟදී අහන්න කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ ළඟට ගියාම කියනවා ස්වාමීන් මම දැක්කා මේ ඇටසැකිලි පෙරේතේ. ඒ ඇටසැකිල්ල ඇටසැකිලි පෙරේතයාගේ ඔළුවට ලොකු කුළු ගෙඩි වලින් මේ 60ක් විතර කුළු ගෙඩි වදිනවා එක දිගට වදිනවා මේ හයියෙන් කෑග ගහ මේ යනවා කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා මේ මොග්ගල්ලාන මේ 이르දී 이르දී තියෙන 이르දී බලලාභී ශ්‍රාවකයෝ ඉන්නකොට මේක ප්‍රකට වෙනවා. නැත්තම් ප්‍රකට වෙන්නේ නැහැ. මම ওই පුද්ගලයා කලින් දැක්කා මේ බෝධි මූලයේ ඉඳෙද්දි මම කාටවත් කිව්වේ නැහැ මේක සැක කරයි කියලා අනිත් අය. පසේ බුදුරජාණන් වහන්සේ නමකට මේ ඝාතනය කරන්න උදව් මේ ඝාතනය කළා යා බරණැසදී. එතකොට ඒකේ විපාකයට නිරේ ගිහිල්ලා මිදලා මිදලා මොකද පසේ බුදුරජාණන් වහන්සේ නම කනට ගල්ලකින් ගහලා. ඒකේ හේතුවෙන් මේ පසේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා. ඒ ඒ නිරේ මිදලා ඉඳලා ඊටු කර්ම ඉදිනවා කියන. ඉතින් මෙහෙම තියෙන ඉතින් ඒ නිසා අර දැන් අපි ගත්ත කර්මානුරූප කෙනෙකුට ඔය പ്രേත ප්‍රශ්නයක් එනවා කියලා. එනකොට විසඳගන්න ඉති එක එක පැතිවල යනවනේ. එක එක පැතිවල යනවා. හරියට බොරුව, වංචා ඔය ක්ෂේත්‍රයේ තියෙනවා. අවංකවම කරන අය ඉන්නවා. නමුත් ඒ අවංක වුණාට සමහර සාර්ථක වෙන්නේ දැන් අපි කිව්ව අවංකව කෙනෙක් හිතනවා මටත් මේ පෙරේතය අයින් කරන්න පුළුවන්. හිතලා එයාත් ඉතින් ඔය මේ ගාතාවල් මන්තර මොනවා හරි කියනවා කියමු. ඒ සාර්ථක වෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. තියා මොනවා කරන්නද නේ? එහෙම දේවල් තියෙනවා. ඊළඟට තව සමහර තියෙන මට මතකයි මාවත් එක්ක කාන්තාව පංචා කරන්න ආව මෛත්‍රී භාවනාවෙන් එයා මේ දිෂ්ටි ලෝනවා කියලා. බැලුවාම මේ මෛත්‍රී භාවනාවේ දිෂ්ටි ලෝනේ භූත ගස්. ඒ කියන්නේ මේ සමහර අයගේ මේ කර්මානුරූපව තියෙන මේ පෙරේත මේ ඒ කියන්නේ මේ කලින් ආත්මේ යක්ෂණිය වෙලා ඉපදිච්ච අය බල සම්පන්න පෙරේති වෙලා ඉපදිච්ච අය නෝනේ ඒගොල්ලෝ මනුස්ස ලෝකෙ උපදිනවා. ආපහු. ආ මනුස්ස ලෝකෙ උපදිනාන් පස්සේ ඒගොල්ලන්ට පටගල් අර පෙරේති කන්ට්‍රෝල්. බයි. බයි. අමනුෂ්‍ය කන්ට්‍රෝල්. ඒතර ඒගොල්ලන්ට පුළුවන් එහෙට මෙහෙට තමන්ගේ හිත හරහා ප්‍රේතිය එහෙට මෙහෙට යවන්න. මේකෙන් මේගොල්ලෝ අයිති විදිහට පාවිච්චි කරනවා. ශාස්ත්‍ර කියන්නේ මේ ඒ මිනිස්සුන්ට හිරිහැර කරන්න මිනිස්සුන් ගොළු වලට නැති ප්‍රශ්න දාන්න නින්දා අපහාස කරන්න ඒවට පාවිච්චි කරනවා මේ පෙරේත දිස්ත්‍රික්කය. ජොසුන් මහසීලා අපේ හත් දවස් දාන්න තියෙනකොටත් මම අර දොළ කියන්නේ පෙරෙත් යන්න කියලා එළියේ. ඒක මම කියන්නේ දැන් අපිට හිතෙන හැටියට ඒක මේ පිරිහිච්ච යුගයේ තමයි යාවේ. නමුත් දැනට වුණත් අපිට තේරෙන්නේ දැන් සමහර දැන් අපි නම් කරන්නේ ඒක. ඒ කියන්නේ අපි අපි විශ්වාස කරන්නේ සංඝ රත්නයමයි. දැන් මහමින අපි කරන්නේ සංඝ රත්නය විශ්වාස කරනවා බුද්ධ රත්නය විශ්වාස කරනවා අපි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියලා මේ සංඝයාට දානේ දීලා තමයි මේ මේ පින් අනුමෝදන් කරන්නේ. හොඳම සාක්ෂිය මේකට අපේ ස්වාමීන් වහන්සේ අපේ සිසු ස්වාමීන් වහන්සේ නමක් මේ ගෙදරකට ගියපු වෙලාව එයාගේ තාත්තා නැති කියලා පෙරේතෙක් කියලා අම්මට වැහුණා. එතකොට ස්වාමීන් වහන්සේගේ අහලා තියෙන පින් ගන්න පුළුවන් තාත්තලකට. අනේ මට පින් ගන්න බැහැ කිව්වලු. මම පින් සංසාමේ මනුස්ස ලෝකේ ඉන්නකොට මම පින් දහම් කළේ නෑ මට පින් දහම් කරගන්න පින් ගන්න බෑ. ඒතකොට පෙරේත ලෝකේ ගන්න බෑ. තේරෙන්නේ නෑ. එයා දැන් ගන්න බෑ කියලා කිව්වේ බොරුවක්. ඒ මොකද දැන් මෙයාට ඇඟේ ඉන්න පුළුවන් ගන්න බෑ කිය කිය. හැමදාම. ඔව්. දැන් පුතා පැවිදිලා ඉන්නේ. ඉතින් පුතා හොඳට සීලවන්තයි. පුතා කියලා කියනවා බෑ බෑ බෑ දාහතර මං කියන එක දැන් කරන්න ඕනේ කියලා දැන් දිෂ්ටියෙන් එන වෙලාවෙම කල්පනා කළා දහස් වරි පිපාසයි කියලා කෑ ගහනකට පැන් එකක් අතර දීලා දැන් බුදුගුණ මෙනෙහි කරන්න කියලා තාත්තලා බුදුගුණ මෙනෙහි කළා බුද්ධ පූජාව තියවලා පැන් එක ඊට පස්සේ ආයෙ පැන් එකක් අතර දීලා සංඝගුණ මෙනෙහි කරන්න කියලා සුපටිපන්නාදී ගාතාව කියවලා සංඝයා වෙනුවෙන් මේ පුතා මේක පිළි අරගෙන වැළඳුවා. එතකොට මේ තාත්තට පිපාසය නැතුව ගිහින් තියෙනවා. එතකොට ඒකේ තේරුම තමයි එවලම සංඝයා උදෙසා දෙන පින අනුමೋದන් වෙන්න පුළුවන්. නමුත් අර බොරු කියනවනේ පෙරේත වෙලා තියෙන්නේ. හරියට බොරු කියනවා. ඒ කියන්නේ පිරිසුදු චේතනාවකින් අවංකව කරන්නේ නැහැ. ඒකෙන්නේ ගිහිලා තියෙන්නේ. ඒ නිසා මේ පෙරේත ලෝකේ ගියපු අයට හිතාගන්න බෑ ඒගොල්ලෝ විඳින දුක. ඒ සමහර අවස්ථාවල දැන් සමහර ප්‍රේතය ගැන ධර්ම සඳහන් වෙන්නේ සිම් සොටුවක් නැහැ. සමහර ප්‍රේතයෝ මේ මේ පිපාස හැදිලා දුවනවලු මේ ගංගාව දැක්කහම ඒ ගංගාවට ළඟට ගියාම ලේ පේන්නේ. කරන්න දෙන්නේ. නැත්තම් ළඟට ගියාම සරව පේන්නේ. කරන්න දෙන්නේ. එතන අපිට පේනවා මේ මේ ඒගොල්ලෝ විශාල දුකක් විඳිනවා. ඒ පෙරේතකම හින්දා. පෙරේතකම නිසා. දැන් මේ ද ලංකාවේ නම් ටිකක් අපිට ওই පෙරේත ප්‍රශ්නේ මේ විදිහට තියෙනවා. ඉන්දියාවේ මීරණ ධර්මයේ මටම තේරෙන ඉන්දියාවේ මිනිස්සුත් එක්ක එකට ඉන්නේ කියලා. ඒ කියන්නේ දැන් ලංකාවේ ගොඩක් විට ওই වගේ සිද්ධි එනකොට වෙද්දී අපිට නිකන් ඒවා නිකන් අපි හඳුන ගන්නවා මේක එක ප්‍රශ්න වලින්. දැන් ගෙදර ප්‍රශ්න එනකොට මේක පේත ප්‍රශ්න කියලා හඳුන ගන්නවා. දැන් මම ඉන්දියාවේ ගත කරපු ජීවිතේ කාලය තුළ මම ඉන්දියන් මිනිසුන්ගේ ඇතිවෙච්ච ප්‍රශ්න බැලුවම තේරුම් ගත්තේ ඒ මිනිස්සු ප්‍රේතයෝ එකට ජීවත් වෙන්නේ. ඒ තරම්ම ඒ ජීවිතත් එක්ක මේ පෙරේත ලෝකේ එක එකට විඳවනවා. ඉතින් මේ ප්‍රධානම හේතුව තමයි මේ තෙරුවන් සරණ ගිහිල්ලා මේ ධර්ම මාර්ගයට ආපු නැති එක. ඒ මේ හොල්මන් කරන්නේත් මේ පෙරේතවල. එහෙම කියන සමහරට මෙහෙම දැන් කරදර කරන කට්ටිය. මෙහෙම දැන් ওই අනිත් එක තමයි මහත්තයා මේක සැක කරන්න සමහර අවස්ථාවලදී මානසික රෝගවලදී මේ මොකක්වත්ම නැති හැලුසිනේෂන් කියන්නේ. අන්න හරි. ඔව් හැලුසිනේට් වෙලා පේනවනේ නැතිදී ඇති වෙලා පේන. ඔන්න අතින් දැක්ක මෙතින් දැක්ක කියන නමුත් මනෝ රෝගයක් ඒක. එතකොට දැන් බටහිර ලෝකෙට මේක එච්චර ගියපු නැත්තේ ඒකයි. මොකද මේගොල්ලෝ රාතන් වහන්සේලාගේ ධර්මයක් දන්නේ නැහැ. බුදවරු පහළ වෙලා නැහැ. සසරක් ගැන දන්නේ නැහැ. මිනිස්සු සතර අපාය උපදිනවා කියලා දන්නේ නැහැ. මේ මොකුත් දන්නේ නැති නිසා ඒගොල්ලෝ දන්නේ අර මේගොල්ලන්ගේ විද්‍යාඥයෝ ටික හොයාගෙන හොයාගෙන තියෙන බොහොම මේ අල්ප අල්ප මාත්‍ර විස්තර පොඩ්ඩක් නිදන්නේ. ඉතින් ඒ වගේම මේගොල්ලෝ රෝගීන් ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා තියෙනෝනේ. දැන් අර අර මොකද්ද මේ පේන්නේ නැති දෙයක් නොපේන දෙයක් හැබෑට පේන වගේ රෝගයක් තියෙනවානේ. ඔව්. ඒ රෝගය හැදුනමත් ඔයගේ පේනවා නෝල් මම් පේනවා ආවේශ වෙනවා. එතකොට බෙහෙත් දුන්නාම හරියනවා. ඉතින් ඒ නිසා හිතන්න පුළුවන් කෙනෙක් හැම හැම එකක්ම මේ අසනීපයක් කියලා. එහෙම නෙමෙයි. මේකේ හැබෑ ප්‍රශ්නිකුත් තියෙනවා. ඒ හැබෑ ප්‍රශ්නේ තේරෙන්න අර කර්මයේ සහ කර්මඵලයේ පිළිගන්න ඕනේ. කර්මයේ සහ කර්මඵලයේ පිරියරගෙන තේරුම් ගත්තොත් විතරයි එයාට මේක විසඳ ගන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම මේ දැන් ওই බිම්බිසාර රජුරුවන්ගේ සම්බන්ධයෙන් සිද්ධියක් තියෙනවා දැන් බිම්බිසාර රජුරුව වේළුණාරාමේ පූජා කරනවා පූජා කරාට පස්සේ බිම්බිසාර රජුරුවන්ට මේ රෑ පේනවා මේ නිර්වස්ත්‍ර විශාල පිරිසක් ඇවිල්ලා අනේ අපිට මොකුත් නෑ නේ කියලා කියනවා බුදුරජාණන් වහන්සේට ගිහින් කියන බිම්බිසාර රජු කියනවා රජතුමනි මේ පෙර ආත්මික නෑදෑ පිරිසක් කියනවා. ඒ කියන්නේ පෙර පෙර ආත්මික කියන කියන්නේ මේ මේ කාශ්‍යප බුද්ධ කාලේ වගේ අතීත අතීත ආත්මික මෙයා ඥාති ඥාතින්ටි ආලු මිත්‍රයන්ට පවරලා තියෙන මෙන්න මේවා සංඝයා උදෙසා දානි දෙන්න කියලා. සංඝයා උදෙසා දෙනදී මේගොල්ලෝ පුද්ගලිකව කාලා බීලා ඉවර කළා. ඒකේ විපාක හැටියට මොකද වුනේ? ඒකේ විපාක හැටියට තමයි මේ අයගොල්ලෝ പ്രേත ලෝකෙට ගියේ. එතකොට කාශ්‍යප බුද්ධ කාලේට තිස්සල්ලා මේ සිකී බුදුරජාන් වහන්සේ කාලේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ මේ පෙරිත කාණ්ඩ ගිහිල්ලා ගිහිල්ලා කාශ්‍යප මේ බුදුරජාන් වහන්සේට කියලා ස්වාමීන් වහන්සේ අපිට පින් ගන්න පිළිවෙලක් කියලා දෙන්න කියලා. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ඕගොල්ලන්ට ගැන අපිට කරන්න දෙයක් නැහැ මේ බුද්ධ ශාසනය පින් ගන්න බෑ. ගෞතම බුදුරජාන් වහන්සේ කාලේ බිම්බිසාර කියලා මේ මේ කීප කෙනා උපදිනව නෑදෑයෙක් වෙලා එදාට පින් ගන්න කියලා. එතකොට අපිට පේනවා මේ හිතුමනාපිට පින් ගන්නත් බෑ. ඒගොල්ලන් ඉන්න ඕන වෙලාව වෙනකම් විදෝනවා. විදවන්න තියෙනවා නම් කල්පයක් කල්ප විදෝනවා. ඒක ඒක බලෙන් දෙන්න බෑ මේ. හැබැයි අර සමහර අවස්ථාවල් තියෙනවා එහෙම නැති අවස්ථාවල්. ඒ අර සංඝයා සතු දෙක කැම නිසානේ. දෙක සිද්ධියක් තියෙනවා මේ പ്രേත ආත්ම ගැන. මට මතක හිටියා නන්දක කොහෙද නන්දක කියලා പ്രേතේ. මේ මනුස්ස ලෝකින් දෙදී කිසි වටිනාකමක් නැති ජීවිතයක් ගෙවලා මැරිලා පෙරේතෙක් වෙනවා. එයාගේ දුව මොකද කරන්නේ? දුව මේ පෑන් එකකුයි කැවුම් වාදනයකුයි හදලා රාතන් වහන්සේ නමකට පූජා කරලා තාතර පින් දෙනවා. ඒකට දිවේ සම්පත් පහළ වෙනවා. එයා හිටපු රුක්ෂයේ සියලු සැප සම්පත් පහළ වෙනවා. එතකොට මෙයා අර අම්බසක්කර කියන මේ මේ රටේ මේ ඒ රජ කෙනෙකුට කියනවා පිංගල කියන රජුරවන්ට කියනවා රජ රජතුමනි මට තව මාස හයක් මේ සැප තියෙනවා. ඊට පස්සේ මට නිරේට යන්න වෙන්නේ කියලා නිරේ විස්තරයක් කියනවා. එතකොට අපිට පේනවා පෙරේතයන්ට තමන්ගේ මන දැන් පෙරේත ලෝකයට ආවට පස්සේ එයා කරපු කර්ම විපාකත් පේනවා. එයාට යන්න තියෙන ඊට පස්සේ නිරේ නම් යන්න තියෙන තැනත් පේනවා. ආ. දැන් අපිට මොකුත් පේන්නේ නැහැ නේ. ඒක නෙමෙයි මං මොලා වෙලා තියෙන්නේ. දැන් ඒවන සමහර කට්ටියට පේන කියනනේ දේවගණ කියනවා. නෑ මෙහෙමයි දැන්. പ്രേතයන්ට පේන දිවි ලෝකෙ පේන්නේ නැහැ. නෑ. කිසි දෙයක්. දිව්‍ය ලෝක මේ කිසි දෙයක් පේන්නේ නැහැ. පෙරේත ලෝකයන්ට පේන්නේ තමන්ගේ පෙරේත ලෝකේ ඊළඟට යා කර්මානුරූප නිරේට යනවා නම් නිරේට යන්නේ ඊළඟට කියන එක පේනවා. මනුස්සයන්ට පේන්නේ සමහර මනුස්සයන්ට ඒ ඉඳලා හිටලා පේනේම තියෙන්නේ. පොදු වශයෙන් ගත්තොත් මනුස්සයන්ට පේන්නේ නැහැ. කවුරුත් දන්නෙත් නැහැ. දන්නේ නැහනේ. ඒක නිසානේ මිනිස්සු කියන්නේ දැන් ඉතින් කමන්නේ අපි ඕන දෙයක් කළා මරුණාට පස්සේ අපි ඉන්නවද දන්නේ නැද්ද දන්නේ නැහැ. ඉපදෙනවද දන්නේ නැද්ද දන්නේ නැහැ කී කී කියනවනේ. දැන් මේ ලෝකයේ ලංකාව විතරයි තියෙන්නේ ඒකනේ. ඒකනේ වෙලා තියෙන්නේ. අය ඒක නිසානේ මේ ජීවත් වෙලා ඉන්න කාලය තුලනේ මේ ප්‍රසිද්ධ වෙන්න කරනවා එක එක විකාර. ඊළඟට සමාජ තත්ත්වය ගන්න කියලා කරනවා එක එක විකාර. ඉතින් එක එක දේවල් කරනවා මේ ජීවිතේ පවත්තන්න. නමුත් හිතන්නේ නැහැ මරණින් මස්සේ මොනවා වේද කියලානේ. ඉතින් ඒ නිසා මේ මං හිතන්නේ මේ වැඩි දෙනා යන්නේ මං හිතන්නේ පෙරේත ලෝකෙට. වැඩි දෙනා පෙරේත ලෝකේ කියන්නේ ඛණ්ඩ නැති ලෝකයකට තමයි යන්නේ. ඒකේ කල්ප ගන්නු තින්න ඕනේ. සමහර එක දවසක් අපේ දවස් 100ක් නැහැ ඒක දවස් කාලක් වෙනවා. අල්ප ගාන සමහර පෙරේතයන්ට ඉතින් මං කිව්වේ අර සිකේ බුදුරජාන් වහන්සේගේ කාලේ ගත කරපු පෙරේතයෝ මේ බිම්බිසාර රජුරෝ දාන දෙනකම්ම අය මිදෙන්න බැරි වුණා නේද? බිම්බිසාර රජුරෝ දාන දීලා මිදෙව්වා. අපි කොහොමද දන්නේ අපේ ඥාති කොච්චර ඉන්නවද කියලා සංසාරේ නේ? අපි මොකද එක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ පෙරේතියක් ආවා. හ්ම්. අවිලකෝ ස්වාමීනි මං ඔබ වහන්සේගේ අම්මා වෙලා හිටියා මීට මීට ආත්ම පහකට කලින් කිව්වා. එතන මේ පෙරේති. අනේ ස්වාමීනි මට එදා ඉඳලා තාම පෙරේත ආත්ම උපන්න දවස් ඉඳලා කන්නත් නෑ බොන්නත් නෑ ඉන්න අඳින්නත් නෑ මං අන්තිම දුකසේ වාසය කරන්න කිව්වා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණේ මේ කොසල් රජුන්ට කියලා ඊට පස්සේ රජතුමා දුන්න සිවුරු පිරිකර. ඒව අරගෙන ගිහිල්ලා සංඝයාට පූජා කළා, පිණ්ඩපාත පූජා කළා. ඒ මෑණියන්ට පින් දුන්නාම මේ තමයි මේ පෙරේති දිවි සැප උදා කරගත්තේ. එතකොට අපිට පේනවා එකක් හැබැයි තව එකක් පේනයි සිද්ධින්නේ. පෙරේත ආත්මයේ උපන්න එක්කෙනාට කණ්ඩ බොණ්ඩ අරතට ගොට්ට දීලා නෙමෙයි කළා තියෙන්නේ. ගොට්ට දුන්නට කණ්ඩ පුළුවන් කියලා හිතන්න අමාරුයි නේ. ඔව්. මොකද ගොට්ට අඩු වෙලා නැහැනේ. ඒකද දැන් ගොට්ටෙන් කන්නේ කොහොමද ගන්නවත් දන්නේ නැහැ. ඒ සුවඳ ගන්නවා නම් ඒකළු භූතයෝ. පෙරේතයට නම් පිනම ඕනේ. ඒ දෙකේ වෙනස භූතයයි පෙරේතයි. මොකද දැන් භූතය කියලා කියන්නේ දැන් පෙරේතාත්ම වලට ටිකක් මං හිතන්නේ ටිකක් පොඩ්ඩක් වගේ ඉහළ වගේ. එතකොට භූතය ආග්‍රහණය කරනවා වෙන්න ඕන. නමුත් මේ පෙරේතයේ සිද්ධියට අපිට පැහැදිලිව පේනවා ඒ පෙරේතයාට පින් දෙන්න ඕනේ. මොකද එක තැනක තව සද්දිය තව සිද්ධියක් තියෙනවා. ඔය මේ කච්චාන මහරහතන් වහන්සේ පැත්තක වැඩින්න අවනාන්තර කිට්ටු සිද්ධිය වෙච්ච එක ඒ වස්ත්‍ර නැහැ කියලා වස්ත්‍ර ඉල්ලනවා. ඉතින් මේ රජ රජ කෙනෙක් වස්ත්‍ර 8ක් දෙන්න හදනවා. අනේ මට දෙන්න එපා කියනවා. මට මේක අඳින්න බෑ කියන වස්ත්‍ර. එතකොට මට වස්ත්‍ර අඳින්න නම් මේ වස්ත්‍ර සංඝයාට පූජා කරලා මට පින දෙන්න කියනවා. දැන් හරි මෙහෙම වුණොත් දැන් මහත්තයා දැන් අපි කියමු පේතේට කණ්ඩත් නැහැ, වොන්නත් නැහැ, අඳුනුත් නැහැ. දැන් අපි කන්න බොන්න පුළුවන් කියලා හිතාගෙන කෑම්බිම් තියනවා කියමු. ඔව් සම්මත. දැන් අඳුන්නේ නැහැ. දැන් කොහොමද අඳුන් දෙන්නේ? ඔව්. අඳුන් දෙන්න බෑනේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඇඳුම ඇඳුම සංඝයාට පූජා කරලා මේක අනුමෝදන් කරන්න තියෙන්නේ. එතනින් පින් අරගෙන. එතකොට අපිට පැහැදිලිව පේනවනේ. මේ පෙරේත ගොටු වලින් එන්නේ මං හිතන්නේ ඒක නෙමෙයි. පෙරේත ගොටු ගොටු සිස්ටම් එකේදී වෙන්නේ එහෙනම් මැඩිච් එක නෑ නෑ මතුරනවනේ. ඔව්. මතුරනකට විවිධ තරාතිරමේ භූතයෝ පෙරේතයෝ නොඑක් ආකාරي අමනුෂ්‍යයෝ ඉන්න මේ මේ මේ යැපෙන. ඒගොල්ලන්ට කැප කරනවනේ ඒක. ඔව්. කැප කරාට පස්සේ ඒක ගිහිල්ලා උරා ගන්නවා. හ්ම්. ඒක උරා ගන්න ඒ මනුස්ස ලෝකෙත් යන දේ. නීච භූත කොටස් තමයි කරන්නේ. එහෙම එකක් මං හිතන්නේ ওই තියෙන්නේ. ස්වාමීන් තව අපේ පින්තූරයක් තියෙනවා මේ ඒ ළමෙක් ඉන්න හිටගෙන ඒ ඒ ඒ ගෙදර කාටවත් ඉන්න බැයිලු භූත පෙරේත කොල්මන් තියනවා කියලා. ඒ ගෙදර හොඳට පිටිපස්ස පේන පෙරේතෙක් ඉන්න බලන්නේ ළමෙන් මරුණා ඊට පස්සේ. ඒගොල්ලන් අරක්කු බීලා ගිහින් දඟල්ලා. ඒ පින්තූරෙත් අපි ළඟ තියෙනවා මේ මෙතන මේ පින්තූරයක් තියෙනවා ඒක මම ගත්ත හේකුත්. ඔව්. තව ගත්තම මට තේරෙන්නේ නැති ඒක තමයි දැන් මේ තුන් මාසේ කවුරුන් මරණයට පස්සේ අපි බණ විතරයි කියන්නේ. අවුරුදු කියන පිරි මෙන්න මේ පින්තූරේ තියෙන අර පින්තූරේ තියෙන ළඟ පිටිපස්සේ ඉතිකිනු. ඔව්. ඒක ලංකල්ලත් පින්තූරයක් තියෙනවා ඒ තියෙන නිසා. ආරදී ජනලිගේ පැත්තේ ඉන්නේ. ඔව්. ආහා. ඔකේ තියෙනවා. මේ ඒ ළමෙන් මැරුණා. ඒ ළමෙන් මැරුණලු. ආ. ඒ ළමෙන් ගන්න නැති නම් පිළිගන්නේ. පිළිගන්න ඇති. එතන නැටුවා මෙව කෙරුවට. හරි මේ මට ඔයගේ එක සිද්ධියක් තව කෙනෙක් කිව්වා. ඔව් ස්වාමීන් ඒගොල්ලන්ගේ මල්ලි මැරෙන්න ඉස්සර වෙලා තාප්පි උඩට ඇවිල්ලා තියෙනවා අමනුස්සයෙක්. ඒ මල්ලිට පේනවා අමනුස්සයා මේ කොස් කොලයක් විතර උස. ආ ආ ආ. තාප්පුට ඇවිල්ලා කිව්වලු උඹට තව දවස් 7ක් ඉන්න පුළුවන් කියලා. ඉතින් ගෙදරට ගිහිල්ලා කියලා තියෙනවා මේ මම දැක්කා කොස් කොල්ලයක් විතර උස මේ අමනොසෙක් දවස් 7 ඉන්න පුළුවන් කියලා කිව්වේ. ගෙදර ඔක්කොම විහිළු කළා එයාට පිස්සු මොකද්ද මේ විහිළු කතා කියන්නේ කියලා. දවස් 7 මැරුණා. ඊට පස්සේ යාගේ නංගිට ආයෙත් ඒක පේනවා. ආයෙ කොස් කොල්ලේ තරම් එක්කෙනාවිල්ලා කියනවා ආ වැඩ දවස් 7 ඉන්න පුළුවන් කියලා. ඒවට මම හිතන්නේ දැන් ඔය අපි හිතන්නේ මේ මිනිස්සු මේ මේ භූත ලෝකින් අපිට වගේම අංගපසංග තියෙනවා කියලා. එහෙම නෑ සමහර මගේ ඔය විස්තර කියන අය අනුන්ද අපිට පේන්නේ විස්තර කියන පේන්නේ තහඩු කෑලි වගේ, තහඩු වලින් හදපු යකඩ කෑලි වගේ, ඉරටු වගේ මෙහෙම තමයි මේ ගොඩක් පෙරිතු ඉන්නේ. නූල් වගේ. ඒතකොට මේගොල්ලෝ එක එක ක්‍රමයට මිනිස්සුන්ට මම හිතන්නේ ඒගොල්ලන්ගේ පෙන්눔 කරනවා එක එක විදිහට. ඉතින් ඒ නිසා මේක හරි අවාසනාවන්ත ලෝකයක්. ඉතින් අපි අසතුටු වෙන්න ඕනේ මහත්තයා. මේ වගේ ලෝකයකට අපි යන්න දැන් අපි මේ දැන් මේ මාතෘකාව අපි කතා කරන්නේ මේ මේ പ്രേත ලෝකෙ ඉපදින්නේ සතුන් මරපු අය. බොරු කියපු අය. වෛර කරපු අය. අලිගත්තු අය. ඊළඟට සිල්ලතුන්ට ගුණවතුන්ට නිඳා කරපු අය. ආර්යපදවලුත් නම් ඉතින් නිරේ ගිහිලා තමයි එන්නේ. එන්නේ. මං හිතන්නේ එහෙම තමයි ගොඩක් අය නිරේ ගිහිලා තෙනවා ඇති. ඊළඟ ලෝකෙට. ඔව් මේ මේ මේ පෙරේත ලෝකෙට. ඔව්. සමහරු නිරේ ගිහිල්ලා නිරේ විඳුවලා විඳුවලා එනවා ඊටු එක විඳින්නේ පෙරේත ලෝකෙට. සමහරු පොඩ්ඩක් පොඩ්ඩක් පින තිබ්බොත් පෙරේත ලෝකෙට ඇවිල්ලා ඉඳලා නිරේ යනවා. එහෙමයි ඔය තියෙන්නේ වෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපිට දුරකට නැමතුත් තියෙනවා. ඒ ඉස්සෙල්ලා මේ දැන් ඔය මම කියන්නේ ගියේ තමයි මාසුදුනේ බණ කියනවා. අවුරුද්දෙන් පිරිත් කියනවා. නමුත් ඒ පිරිත් තමයි ගෙදරින් පිරිත් වලින් එවනවල පෙරේතෝ බූටියෝ. බන කිව්වොත් අර කෙනාට පින් හමුනෝදන් වෙන්නේ නැද්ද? නෑ ඒක අපිට මම හිතන්නේ මෙහෙම එකක් ඕකේ. බන කියන්නේ ඇත්ත වශයෙන්ම මැරිච්ච කෙනාට නෙමෙයි. බන කියන්නේ ගෙදර ඉන්න පණ පිටින් ඉන්න අයට. දැන් හිතන් ඉන්නේ බන කියන්නේ මැරිච්ච කෙනාට කියලා. ඔව්. එයාට පින් නමුනෝදන් මැරිච්ච කෙනාට බන කියනවනේ බන තුල බනම තියෙන්නේ පැහැේනම්. අනිතික මේ මම හිතන්නේ මේ පණ පිටින් ඉඳිද්දී අහපු නැති බන මරුණට පස්සේ <laughs> ආයි කියලා. ඉතින් ඒ නිසා ඒ බණ කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න අයට මේකේ මෙයා මැරුණා දැන් මාස 3ක් ගියා මෙහෙම තමයි ජීවිතයේ ස්වභාවය ඒ නිසා මේ පින් කරගන්න කියන කාරණාව කියන්නේ බණ කියන්නේ ඊට පස්සේ දානේ පූජා කරනවා සංඝයා උදෙසා සංඝයා උදෙසා දානේ පූජා කළා අර මැරිච්ච එකනට පින් දෙනවා ඉතින් අවුරුද්දක් වුණාම අරක කරන්නේ ඉතින් ගෙදරටත් ආශිර්වාද පිණිස එහෙම කරන්නේ ඒ වුණාට දැන් අර ගොඩක් අය අර මේ පිරිත් කීමේදී එක එක දෘෂ්ටි හදාගෙන තියෙනවා gedara pirit කියන්න හොඳ නෑ. භූතය යවිස්සෙනවා. කරිමේ සූත්‍රය කියන්න හොඳ නෑ. ඒක අහලා පිරිතු ගෙට රිංගනවා. රතන සූත්‍රය කියන්න හොඳ නෑ. මේ ඔක්කොම බොරු. ඔක්කොම නින්දා. බුදු ගුණනේ. බුද්ධ දේශනාවට කරන අපහාස. ඉතින් ඒ නිසා මේ මේ ඒකේ එහෙම එකක් නෙමෙයි තියෙන එකේ ආශිර්වාදයක් තියෙන්නේ. අනික පිරිති ආශිර්වාදය තියෙන්නේ ඝන පිටිය මත නෙමෙයි. සත්‍යය මත. ඒකේ තියෙන සත්‍යයනේ. අපි පිරිත් හැම පිරිතක්ම ඉවර කරන්නේ මේකේ ඝන පීඨමේ අනුහසින් සුවපත් වේවා කියලා නෙමෙයිනේ. ඒ තේන සත්‍ය වජ්ජේන සොත්‍ත්‍ය හෝති සබ්බදා. මේ සත්‍ය වචනයෙන් ඔබ සුවපත් වේවා. මේ සත්‍ය වචනයෙන් ඔබ නිදුක් නිරෝගී වේවා කියලා මේ සත්‍යයටනේ සත්‍යක්‍රියාවක් තියෙන්නේ කියන්නේ. ඒකට මේ ඝනත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒක හරි ආර්ය අභූත සෝදනාවක් බුදුරජාන් වහන්සේගේ ධර්මයට තියෙනවා. විකෘති කළා. විකෘති කළා ඒක. අපේ මේ දුරකතනයක් තියෙනවා. තාම තියෙනවද දන්නේ ආ ඉන්නවලු. ඔකේ. කතා කරන්න මහත්තයා. කවුද? තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නම කියන්න. හෙලෝ. ඔව් නම කියන්න පුළුවන්ද? මේ ශාන්ති බදුල්ලි. ආ කියන්න. බදුල්ලෙන් ශාන්ති. ඔව් ටිකක් හයියෙන් කියන්න. ස්වාමින් ස්වාමින් වහන්සේ දැන් සති තුනකට කලින් පත්තරයක තිබුණා මේ වෛද්‍යව වෛද්‍යවරේ එයාගේ මේ අනියම් සම්බන්ධයක් මත මේ එනස් නෝන කෙනෙක් කියවගෙන යන්න මේ නර්ස් කෙනෙක් එක යාළු වෙලා ඉඳලා එයාව මරණවග ඝාතනය කරනවා ඝාතනය ඝාතනය කරලා එතකොට මේ මේ ඒ වෛද්‍යවරයා කාලයක් ගිහිලා මේ මැරුණාට පස්සේ ඊළඟ භවයේ මොකද කපහැදිලි විස්තරය එතනට කියන්න කෙනෙක් වෙලා කාලයක් නෑ කියලා මේ ඔව් අපි උපත්ති ලැබලා ඒ ඒ අම්මට අර මැරුණ මේ නර්ස් නෝනා දරුවක් දරුවා වෙලා උපදිනවා. ඔව් ඔව් එහෙම වෙන්න පුළුවන්. උපදිනවා. ඊට පස්සේ ඒ ඒ කාලයේ මේ දිග පරාසයක් නේ. ඒ අන්තර්භවය නෑ අන්තර්භවයක් නෑ. අන්තර්භවයක් තියනවාද කියලා එනෝ නහන්නේ. ඔව් අන්තර්භවයක් තියෙනවා. අන්තර්භවයක් නෑ. අපේ බුද්ධ ආගමේ නෑ නේ. ඒක නෑ නෑ. ඒක සත්‍ය වශයෙන්ම නෑ. නෑ. ඒ කියන්නේ කුඩල වගේ ටක් ගාලා හිතන්න මැරෙනකොට මේ මෙහි චුත වෙනකොට ඊළඟට උප්පත්තිය සිද්ධ වෙනවා. ඒ අන්තර්භව කතාව ඒක මේ සත්‍යක් නෙමෙයි. ඒක ඒක මේ සංකල්පයක්. ඒක මේ මහායාන මේ මතයක්. ඒකේ සත්‍යක් කියලා හිතන්න බෑ. ඒකෝ දැන් උප්පත්තියක් වෙලා කැමති නැත්නම් එතන ආපහු මේ නෑ මෙහෙම එහෙම Tamanට වමනා විදියට මේකේ මේ පර්සනල් choice එකක් නෑ. නෑ. මේක කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිසාමි කල්යනං අපාපකං ගත දැන් එහෙම පුළුවන් වුණා නම් Tamanට හරි Taman ඔන්න මව කුසකට යනවා මේක මේක චෙක් එකක් බලනවා යා ආ මේක බෑ ආයෙ ගිරිංගල ගිහිලා වෙන එකකට යනවා එහෙම බෑ කරන්න හැබැයි මෙහෙම තියෙනවා දැන් යාට කර්මානුරූප දැන් අපි ගත්තොත් මෙහෙම දැන් සමහර කෙනෙක් Tamanගේ දැනුම පාවිච්චි කරලා අබෝෂන් කරන්න පටන් ගන්නවා කියන්නේ දැන් ඔන්න යා කියනවා තව කෙනෙක් තව කෙනෙකුට අපි කියමු ඉලීගලි බබෙක් හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා. එතකොට මෙයාට කියනවා දැන් මේක නැති කරන්න ඔයා මේ කළා නැති කරන්න කියලා කියනවා කියමු. එක්ක එයා කියනවා මං කරන්නම් කියලා නැති කරනවා කියමු. එතකොට දැන් ඒක එයා රැස් කරපු කර්මයක්. කර්ම. දැන් බබා මව කුසට ආවා. ඒ කර්මානුරූපී න්‍යාවේ. එතකොට මෙයා කර්මයකින් ඒක නැති කළා. එතකොට මව කුසට මිනිස් ලෝකෙට එන තිබිච්ච අවස්ථාව අහිමි කළානේ. දැන් මෙයා මව කුසට එන්න හදනකොට දැන් යා හැමදාම ඉන්නේ නැහැ නියත් මැරිලා යනවනේ. ඔව්. මැරිලා ගිහලා ආයේ කර්මානුරූප ආයේ මව කුසට යන්න හදනකොට සමහරට අරයා මවසු තාමත් මව කුස කරන ඔයා භූතාත්මකට යන්න ගන්න පුළුවන්. ඒකට භූතාත්මෙට ගිහලා එයා වෛර බඳ ගන්න පුළුවන් මේ මානුෂයා කරේ. මෙයා තමයි මට මනුස්ස ලෝකේ මේ ඉන්න දුන්නේ නැති මෙයා තමයි මැරිවි කියලා. ඒතර එයා මනුස්ස ලෝකෙට ගිහිල්ලා මව කුසට උපදුනොත් අර භූතයා රිංගල කලලි මරනවා. මව කුසේට රිංගලා අර භූතයා ඒ කල්ලි මරනවා. ඔව්. එතකොට ඒකට විසඳුමක් නැහැ. ඒ කියන්නේ ඒක පිරිත් කියලා මේ බාර වෙලා බේරන්න බෑ. ඇයි? තමන් විසින් හදාපු කර්මයේ තමන් ඉදවන්න. විඳින්න ඕනේ. ඔව්. මොකද සමහර අම්මලගේ බඩට බබා එනවා. සුමානේ හොඳට හොඳට ඉන්නවා. නිකම් මේ ඒ කියන්නේ උපක්‍රමයකින් තොරම බබා මේ ගබ්සා වෙලා යනවා. සමහරට ඒක කරන්න භූතෙක්. මොකද මේ භූතයාට තියෙනවා කර්මානුරූප අයිතියක් ඒක කරන්න. ඒ නිසා කරනවා. ඔව් නමුත් මේ භූතයාට ඊට පස්සේ ඒ පව ආයි තියෙනවා. ඒක ඉතින් සර්කල් එක වාගේ යනවා. මේක බේරුමක් නෑ. මේකේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනතුරු මිනිසයාට වෙන කිසිම විකල්පයක් නෑ. ජයන්තන් වහන්සේ අපේ මේ මේ ඉගටන් බැප්සින් කියන ඕලන්ද කාර්ය ලියපු මේ ලස්සනයි. අපිට ඉපදෙන කියනවා කවුසුසාදිය වල ඒ දිවල් ලෝක උනත් අපි කාලේ ඉවරචාම එන්න ඕනේ මනුස්ස ලෝකෙට අපාය ගැන. ඔව්. ඉතින් එතන තියෙනවා මේ අපේ පොතේ තියෙන බුදු විය told there are eight මහ නිරායස්. ඒ නිරයල් අටක් තියෙනවා. සංජීව කාල සූත්‍රයන් ගත කියලා. සමහරක් ඒවා ඒගොල්ලන් බීම් බෝන් ඉද හෙල්කෝල් සංජීවකේ අපි කෑලි වලට කපනවලු. ආපහු නැගිටිනවා. ආපහු කපනවා. They are constantly are uh, being cut into pieces over and over but they come back to life and die. ඉතින් සමහරක් ඒවා තියෙනවලු treason of terrorists කියන එකේ තියෙනවා ඒගොල්ලන් inhabit field flames of fire smoke entering their bodies through nine apertures open such as ears nostrils. Hmm. ඒ කියන්නේ ගින්දර යනවලු ඒක නාස් කට හැම තැනම ගිහින් යනවලු. Hmm. ඒ වගේ. දැන් ඒ වගේ එකක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේ මම මේ ඒ දවස්වල පේන සත් මහත්තයන මේක මේ තෙල් වලට හාරනකොට රුසියාවේ එක පාට ඒ ඔක්කොම මෙවල ভাইබ්‍රේෂන් වුණාලු. එතන ගින්නක් ගත්තා 2500 ඔක්කියට මේක පින්තූරේ පෙන්වනවා. පින්තූරේ පෙන්වනවා. ඔව්. පෙන්ලා එතනින් මෙව්වා වෙලා. මේ මේ තව එකක්. ඒගොල්ලෝ ශබ්ද ඇහෙනවා. ඒගොල්ලෝ කෑ ගහනවා. විලාපයක්. මිනිස්සු කෑ ගන්නවා. විලාපයක්. විලාප දෙනවල මේගොල්ලෝ බය වුණා. ඇත්තටම බය වුණා මේ ගෑනු කෑ ගහන මේක කරනවා. ඉතින් මේවා මං හිතන්නේ මේ ගින්දර වෙලා ඒ කපන ඒ නෑ ඒක නෑ ඒ ගින්දරේ තමයි උපදින්නේ. ගින්දරේ තමයි උපදින්නේ. ආය ඉපදෙන්නේ ඒ ගින්දරේ. උපදින්නේ ගින්දරේ. ගින්දරේ උපදිලා තමයි ඒ ගින්දරයා විඳවන්නේ. ඒකයි ඒකේ තියෙන්නේ. දැන් ඔය ඔය ඔය අටමහා නිර්වේ විස්තර තියෙනවනේ බුද්ධ දේශනාවල සඳහන් වෙන නිර්වේ ගැන විස්තරය. මෙන්න මේ සද්දෙත් එනවලු මේ පින්තූරෙත් එක්ක ඔය තියෙන්නේ. සද්දෙත් එක්ක. සබ්දයම. සද්ද ටිකක් ඔව්. දැන් මේක හරි පැහැදිලි. පැහැදිලි. පැහැදිලි. මේක ලොකු මේ ඒ කියන්නේ මේ සසරේ භයානකකම තමයි මේකෙන් පේන්නේ. ඔව්. ඉතින් මේක තේරුම් ගන්න මාක්ස් වෙන්න ඕනේ. මේ අත් වශයෙන්ම මේකෙදි මං කිව්වේ ඒක අර නෝනත් ඇහුවේ අන්තර්භය තියෙනවද නැද්දනේ. ඒක නෙමෙයි අපිට මෙතන වැදගත් වෙන්නේ. මේ අකුසල ක්‍රියාව කරන්න හොඳ නෑ. මොකද ඒකේ විපාකත් ඒ විදියෙම අනතුරුදායක නිසා. අපි මේකයි මේක ගන්න තියෙන පණිවිඩේ නේ. ඔව්. දැන් මේ පණිවිඩේ නගුණේ දැන් අපි ගත්තොත් දැන් අර සයිබීරියාවේ ප්‍රශ්නනේ දැන් රෂියන්ස්ලා මේක කළා කියලා ඒගොල්ලෝ මේ පණිවිඩේ නෑනේ නෑ ඒගොල්ලෝ මේකට පුදුම සහගත වෙනවා මේ ඇතුළේ ජීවීන් ඉන්නව නේද කියලා මේගොල්ලෝ මේ ගැන වාර්තා කරනවා මේක ලෝකෙට දෙනවා නමුත් එතනින් මේගොල්ලෝ දන්නේ ඇයි එහෙම වෙන්නේ අපිට එහෙම වෙනවද කියලා කල්පනා කරන්නේ මේකේ හරි පුදුම එක ප්‍රේත කතාවක් තියෙනවා ඒක එක මේ කාන්තාවක් පෙරේතියක් වෙලා ඌරු කටක් තියෙන අසූචි කන කාන්තාවක්. ඉතින් රාතන් වහන්සේ ආනවා මේ මොකද කියලා. ඉතින් කියන අනේ මම මම පන්සලක හිටපු ප්‍රධාන දායක දායක කෙනා. ඉතින් මොකද මේ වුනේ කියලා අහනවා. ආම්දුරුව මට මේ සිල්වත් භික්ෂුන් වහන්සේලා එලවන්න මෙහෙම කැබන්නපම් මෙහෙම කරපම් මේ කරපම් කියලා කිව්වා මම ඒවා කළා. ඒ සමහරට හාමුදුරුවරුන්ගේ කීමට තවත් හාමුදුරුන්ට අපහාස කරන සමහර බැහැියෝ. හාමුදුරු කියන මෙහෙම කරම ඒක කරනවනේ ගිහිල්ලා. ඒ එහෙම ආයෙ වෙන දේ ගැන විස්තරي තියෙන්නේ. ඊට පස්සේ කියනවා අනේ මම දැන් ඒ හාමුදුරු ගිහිල්ලා නේ එතකොට මේ ගිහිල්ලා උපදිනවා වැසිකිලි වලේ. එතකොට අරයා ගිහිල්ලා උපදිනවා එයාගේ හාමුදුරනේ කර උඩ. මිනිස්සුන්ගේ අසූචි මේ පෙරේති කනවා. ඒ පෙරේති කනේව අර අර වලේ පෙරේතයලා උපන්න හාමුදුරු කනවා. මේක ප්‍රේත වස්තු කියන කතන්දරේ. එතකොට අපිට මේකෙන් පේනවා එහෙම බේරෙන්න බෑ මේ. මහාන වුණා කියලා බේරෙන්න බෑ. ගිහුණා කියලා බේරෙන්න බෑ. මොකද හේතුව මේක ක්‍රියාවක්. ඒතර ක්‍රියාවෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ. බුද්ධ දේශනා තියෙනවානේ. මේ ක්‍රියාවෙන්නේ මේ වසලෙක් වෙන්නේ. ඔව්. ක්‍රියාවෙන්නේ බ්‍රහ්මණෙක් වෙන්නේ. ක්‍රියාවෙන් තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ක්‍රියාන්තම ද පොරෝණ වස්ත්‍රයෙන් පුද්ගලෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. පුද්ගලෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේම ක්‍රියාවෙන් විතරයි. දැනුගත්කමෙන් පුද්ගලෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ඊළඟට බලයෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ධනෙන් ශ්‍රේෂ්ඨ වෙන්නෙත් නැහැ. ශ්‍රේෂ්ඨ වෙන්නේ සමාජ ත්‍ත්වයෙන් නම්බුනාමින් නෙමෙයි. තමන් කරන ක්‍රියාවෙන්. එතකොට ක්‍රියාවෙන් නම් ශ්‍රේෂ්ඨ වෙන්නේ හීන වෙන්නේ ක්‍රියාවෙන්. දැන් ඔය പ്രേත ලෝකයේ ඉපදිච්ච අය, අපාය ඉපදිච්ච අය, නිරේ ඉපදිච්ච අය ඔක්කොම ක්‍රියාවෙන් වැරදිලා තියෙන්නේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ගිජ්ජකූට පර්වතයේ උන්වහන්සේ වැඩ ඉඳිද්දී භික්ෂුන් වහන්සේලා දැකලා තියෙනවා මේ අහසින් යන පෙරේත කණ්ඩායමක් සමන පිරිතියු. මුළු ඇඟින් මේ වස්ත්‍ර ඔක්කොම සිවුරු පාත්‍ර ඔක්කොම ගිනි ජාලාවක්. ගිනි ඇවිලි ඇවිලි කෑ එක ගහ මේගොල්ලෝ යනවා. ඉතින් ආනකට මේ මේ මේ විස්තරයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ දුස්සීල ජීවිත ගෙවපු මේ මේ භික්ෂුන් වහන්සේලා මේ දැන් ඔය මේ පෙරේත ලෝකෙ පිදලා මේ යනවා කියලා. එතකොට අපිට පැහැදිලි මහත්තයා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ක්‍රියාවකින්. එතකොට මේ ක්‍රියාව වැරදීමෙන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ වෛර කරන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා, අනුන්ට නිඳා කරන්න එපා, අනුන්ගේ දියුණුව වළක්වන්න එපා, අනුන්ගේ දියුණුවට වල කපන්න එපා කියන්නේ මොකද? මේ වලවල් ඔක්කොම අනුන්ට කපන වලවල් ඔක්කොම අපකට කවදා හරි Tamanට වැටෙන්න සිද්ධ වෙනවා. ඒ ශාන්වාස මේකෙන් බේරෙන්නේ කොහොමද? බේරෙන්න තියෙන්නේම කුසල ඉස්සලාම බුදුර ප්‍රධාන වශයෙන්ම එයා පින්පව විශ්වාස කරන්න ඕනේ. ඒ කියන්නේ පව විශ්වාස කරන්නේ නැත්තම් එයාට ඒක කරන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පවේ පවිතු විපාක තියෙනවා. පිනේ සැප විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නම ඕනේ. මේක බේරෙන්න නෑ වෙන බේරෙන්න ක්‍රමයක් නෑ යාට. මොකද දැන් පින්පව විශ්වාස කරනවා නම් මේව කරන්නේ නෑනේ. පින්ප දැන් එක තැනක තියෙනවා සිද්ධිය දීලෝක ගැන ඒ එයා පින් කර පින් හැච්ච මොකද්ද කරලා තියෙන්නේ ස්වාමි විවාහිත කාන්තාවක්. මට මතකයි ලතාත කුයිද නම දිව්‍ය ලෝකේ <coughs> මේ කාන්තාව ස්වාමීට හරි කීකරි නැන්දම් මගෙන් මා මගෙන් මාමා නැන්දම්මන් කියන්නේ බැන්දට පස්සේ එතකොට මේ නැන්ද ඒ කියන්නේ නැන්දම් මගෙන් මා මගෙන් හරියට නින්දා අපහාස හිරිහැර එනවා හැබැයි මේ කාන්තාව ඒ කියන්නේ ලේලි නින්දා කරන්නේ බයින්නේ හිරිහැර කරන්නේ විවසගෙන මෛත්‍රී වාසය කරනවා ප්‍රතිඵලය මොකද්ද? මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා. එතකොට අපිට පේනවා ඊර්ෂ්‍යා නොකිරීමෙන්, හිංසා නොකිරීමෙන් මේ එකට එක නොකිරීමෙන් තමයි මේ ඔක්කොම යාට ලැබුණේ. ඉතින් ඒ නිසා ඒක තමයි වටින්නේ. එහෙනම් මේකෙන් බේරෙන්න තියෙන ඒ ක්‍රමයට. අඟුලිමාල අඟුලිමාල මහත්තයා මෙවනේ. ඒ කියන්නේ යා අඟුලිමාල මේ අසංකේය කල්ප ගණන් පෙරම්පුරන් ආපු කෙනානේ. අඟුලිමාල මහරහතන් වහන්සේගේ පෙර විස්තරේ නැහැ. ඒ කියන්නේ මොන කර්ම විපාකයකින්ද මේක උනේ කියන විස්තරේ නැහැ. හැබැයි යම්කිසි මේ යම්කිසි පතාගෙන අප එකක් තියෙන්න ඕනේ. මොකද හේතුව යා ඉපදිච්ච දවසේම මේ ආයුධ ඔක්කොම දිලිසිලා ගියානේ. කොසල් රජුරුවන්ගේ තිබිච්ච ආයුධ කපඩ ආයුධ දිලිසුණා. රජුරුවන්ගේ තිබිච්ච රාජකීය කඩුව දිලිසුණා. ඊළඟට ඒ ඊළඟට නිමිති බලද්දි මෙයා හොරෙක් වෙනවා කියලා අනාගත නිමිති වලින් කියවනේ. දැන් අපි ගත්තොත් එහෙම ඕක. එතකොට මේ පටාචාර ගැන අපි කොහොමද කියන්නේ එහෙම වුණොත්? නේද? දැන් භාග්‍යතුන් වහන්සේගේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ විනයදර භික්ෂුණීන්ගෙන් අගතනතුරු වෙන්න පෙරම් පුරාගෙන ආපු කෙනා, ඒ කියන්නේ විනයට. ඔව්. පෙරම් පුරාගෙන ආපු කෙනා මොන විනයක්ද දුවගෙන එන්නේ බුදුරජාන් වහන්සේ ළඟට? ඇගේ නූල් පොටක් වන්නේ නැතුව, ඇගේ නැතුව එහෙම. පීසියක් න්යාරි. ඉතින් එතකොට අපිට ඒ හොයාගන්න බෑනේ කර්ම විපාකේ මොකද්ද කියලා. හැබැයි මේකේ එකක් පේනවා කර්ම විපාකයෙන් නම් කර්මයෙන් නම් හැංගෙන්න බෑ. කර්මයෙන් හැංගෙන්න බෑ. ඒ කර්මයේ විපාක දෙනවාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි මේ චේතනාව මුල් කරගෙන කරන්නා වූ කර්මයේ විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කියලා. මේ නිසායි අපි ඔය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්න. ගෞතම බුද්ධ ශාසනය පිළිපිට ලබන්න මහන්සි ගන්න. ඊළඟට ඊළඟට බුද්ධ දේශනාවල හොඳ ලස්සන පේනනවා මේ දෙවියන් අතරට යන්න ගිහි අයට හරියට මේ දේශනාවල උනන්දු කරවලා තියෙනවා. මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේ කෙරේ තිස පහදවා ගැනීම බුදුරජාණන් වහන්සේ සරණ යාම ධර්මයේ සරණ යාම ශ්‍රාවක සංඝයා සරණ යාම ඒ වගේම ස්තූප වන්දනා කිරීම මල් පහන් පූජා කිරීම දානමාන දීම ඊළඟට ධර්මයට ගෞරව කිරීම මේ ආදී පින්කම් කරන්න කියලා තින්නේ මේ පිනෙන් තමයි යා සුගතියට යන්නේ දැන් දැන් මහත්මයා මෙහෙමයි දැන් අපි ගත්තොත් අපි දැන් මනුස්ස ලෝකේ ඉන්නේ ඔව් දැන් මේ මනුස්ස ලෝකේ ඉන්න අපි යම්කිසි පිනක් කළා ඔව් දැන් එක්තරා අවස්ථාවක සඳහන් වෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දානයක් දෙන්න සක්දෙවිඳුයි ඒ සුජා කියන දෙවඟනයි මිනිස් වෙස් අරගෙන මනුස්ස ලෝකෙට ආවා. එතකොට ඒ සක්දෙවිඳුයි සුජා දෙවඟනයි මනුස්ස ලෝකෙට මිනිස් වෙස් අරන් ආවා දාන දෙන්න. දැන් අපිට මිනිස් මිනිස් වෙස් දැන් ඕල්රෙඩි තියෙනවා. අපිට මනුස්ස විසින් මේ දැන් තියෙන්නේ. ඔව්. දැන් කොහොම අපි කරගන්නවා මේක? අනික දැන් දෙවිවරු විශ්වලාගෙන ඇවිල්ලා තියෙන මිනිස් ලෝකෙට දාන දෙන්න. ඔව්. දැන් අපිට විශ්වලා ගන්න දෙයක් නැහැ නේ. දැන් අපි මිනිස්සු වෙලා ඉන්නේ. නමුත් දැන් වෙන්නේ මොකද්ද? මේ මිනිස්සු වෙලා ඉන්නේ යම් පිනකින්ද මේ පින වනස ගන්න එක තමයි වැඩිපුර කරන්නේ. මේ පින වේගෙන් වනස සිල්ලුතුන්ට අපහාස කරනවා. නින්දා කරනවා. සත්පුරුෂයන්ට ගරහනවා. යහපත දකින්නේ යහපතට ගරහනවා. සමහර විට දන් දෙන්න දන් දෙන්න හදන දෙන එක වළක්වනවා. ඊළඟට අනුන් දෙන එකට බනිනවා. ඉතින් මේ වගේ කරන එකට ඊළඟට ಜಾති වශයෙන්, කුල වශයෙන්, ගෝත්‍ර වශයෙන් බෙදිලා මේ කාට එක නිନ୍ଦා අපහාස ගැලී කරගන්නවා. මේ ඔක්කොගෙම හානි වෙන්නේ තමන්ගේ පිනට. තමන්ගේ පිනට හානි වෙලා පින් නැති වුණාට පස්සේ එයාට ඉතින් යන්න තියෙන්නේ ඔය කියාපු තැන් වල තමයි එක්ක නිරේ, එක්ක പ്രേත ලෝකේ, එක්ක තිරිසන් අපායි දැන් දැන් අපිට പ്രേත ලෝකේ පේනවා කියමු ඔහොම හරි විස්තරයක්. ඔන්න ෆොටෝස් වලින් ගන්නවා. අපි ගත්තොත් දැන් ඔන්න තිරිසන් ලෝකේ අපිත් එක්කම ඉන්නේ. ඒ ඉන්නේ මේ ලෝකේ. දැන් ඔන්න තිරිසන් ඉන්නෝනේ. දැන් අපි දන්නවද කියන්නේ අපේ කවුරු කවුරු ඉන්නවද කියලා අපේ වටේ තිරිසන් වෙලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ලැජ්ජාවක් කියලා අපිට එන්නේ. අපි දන්නේ නැහැ කියන්නේ කාගේ කාගේ කවුද කියලා නේ. ඉතින් ඒ නිසා දැන් බුද්ධ දේශනාවක් තියෙනවා බැරි වෙලාවත් එයා නිරේ හෝ තිරිසන් ලෝකේ හෝ වැටුනොත් ආයි මනුස්ස ලෝකෙට එනවා කියන එක ලේසි නෑ කියනවා. ඒ කියන්නේ සත්තුන්ට අමාරු මනුස්ස ලෝකෙට එන්නේ. සත්තුන්ටත් අමාරුයි, පෙරේතයන්ටත් අමාරුයි, නිරසත්තුන්ටත් අමාරුයි. හැබැයි දේශනාවේ තියෙනවා එහෙම ආවට පස්සේ එයා වැඩි ආය කරන්න අර පුරුදු වෙච්ච දේ කියලා. එයා ඒ ඒකටම යනවා. ඒ කියන්නේ නිරේ ගිහිල්ලා උපදින්න, තිරිසන් ලෝකෙ ඉපදෙන්න උපදින්න පුරුදු වෙච්ච යමක්ද ඒක කියනවා ඒ ආපහු කරන්නේ. ආපහු කරලා ආයෙත් එතනට යනවා. ඒ අපිට ඒක ලෝකස්සබ හිතා ගන්න බෑ අපිට. ඒ කියන්නේ මේ සත්ත්ව විෂය මේක සිද්ධ වෙන රටාව හිතා ගන්න බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කම්ම විපාකෝ අචින්තයෝ කිව්වා. කම්ම විපාකෝ අචින්තයෝ කිව්වේ කර්මයේ විපාක දෙන විදිය අපිට හිතලා ඉවර කරගන්න බෑ. කර්ම විපාක දෙන විදිය ඒ වගේම මේ ආත්භූත ජනකයි. ඉතින් මේ නිසා තමයි අපි මේ කර්මයෙන් බේරෙන්න මේ අපි මේ යහපත් මාර්ගයේ දියුණු කරගත යුත්තේ. හැබැයි මේකේ මහත්මයා මේ බුද්ධ දේශනා හරිය පැහැදිලිව විස්තර කරලා තියෙනවා මෙහෙම. කරුණු මේකෙන් බේරෙන්න කරුණු පහක් තියෙනවා. ඇති කරගන්න. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. සද්ධා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි තමන්ගේ සිතේ තියෙන විශ්වාසය. උන්වහන්සේගේ අවබෝධය හරි. මේක නිවැරදි. මේක නිර එහෙම එකක් අපිට ආයි සංස්කරණය කරන්න දෙයක් නැහැ. නෑ. ඒක තමයි සද්ධාව. ඒ සද්ධාව නැත්තම් කරන්නේ ඒක මේ ලෝකෙට ගලපනවා මේ නූතන සමාජයට ගලපනවා මොඩර්න් මොඩර්න් කරලා දානවා ඒක. ඉතින් එහෙම කරන්නේ ශ්‍රද්ධාව තිබ්බනම්. ශ්‍රද්ධාව තිබ්බනම් බුදුරජාණන් වහන්සේ වදාළ දේ වදාළ විදිහට මේක මේවා කරනවා. දැන් අපි ඔන්න අපි ගත්තොත් නමෝ බුද්ධය කියන වචනේ ගමු. මේ නමෝ බුද්ධය කියන වචනේ කියන්නේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. දැන් මේක දැන් අපි දැන් දැන් මහමිනාවෙන් අපි ඉදිරිපත් කිරීම නිසා දැන් මිනිස්සු ආ මේක පාවිච්චි කළා. පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා නිතර නම බුද්ධය කියලා කියන්නේ. ඒකට හැමතිස්සෙම බුද්ධානුස්සතියක් හැර වැඩෙනවනේ. නම බුද්ධය කියලා මතක් කරාම. එතකොට ඒක ශ්‍රද්ධාවේ කොටසක්. ශ්‍රද්ධාව නැති එක්කෙනාට මේක දිරවන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව තියෙන එක්කෙනාට මේක අයිති එකක්. එතකොට ශ්‍රද්ධා සීල කියලා කියන්නේ සංවරය. එයා වචනේ සංවර කරගෙන තියෙනවා ක්‍රියාව සංවර කරගෙන තියෙනවා. ශ්‍රද්ධා සීල. සුත කියලා කියන්නේ දහම් දැනුම. නිට්ට මේ ටෙලිෆෝන් කෝල් එකක් තියෙනවලු. මහත්තයා කතා කරන්න නම කියලා. නම බුද්ධාය නිට්ටමුවෙන්. ඔව් නම කියන්න. නිට්ටමුවෙන් ඉන්ද්‍රාණි. මට අහන්න තියෙන ගරුතර ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ අපට මතක් කළා මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ওই தත්ත්වයේ තිබුණහම තමයි අර പ്രേත කොටාසයට වැටෙන්නේ කියලා ජීවිතාසානයේදී ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් මිනිස්සු පිනවීමෙන් යම්කිසි කොටසක් ඉන්න ජීවත් වෙනවා බණ දහම් වලින් ඈත් වෙනවා එවැනි අයට ලෝක සබා ධර්මය පිහිටන්නේ කොහොමද කියන එක තමයි දැනගන්න ඕනේ තව පහස කියලා අපායක් ගැන අහලා තියෙන ඒ සම්බන්ධවත් ස්වාමීන් වහන්සේගෙන් යමක් දැනගන්න අවශ්‍යයි. තව දෙකෙනෙක් ඈත් වෙනවලු එයාගේ තවපාරක් කියන්න පුළුවන් දෙක. ගත්තර ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනකම තියෙන්නේ දැන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා අපට දේශනා කළා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන ඒ தත්ත්වයන් වලින් ජීවිතය ගෙවන අය මියගෙන් පසු මේ தත්ත්වයටපත් වෙනවා කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් සමහර කොටසක් ජීවත් වෙනවා මිනිසුන් පිනවීමෙන්. ඒ වෘත්තයන් මම කියන්නේ ඉදිරියට දෙන්නේ නැහැ. එවැනි අයට මේ ලෝක සභාව ධර්මයේ බලපාන්නේ කොහොමද? එවැනි අය බණධම් වලින් ඈත් වුණාම මම අහන්නේ ස්වාමීන් වහන්සේ. කොහොමද? තව දෙයක් දැනගන්න තියෙනවා පහස කියන අපායක් තියනවාද? ඒ ඒ කුමන අයද එවැනි තත්ත්වයන්ටපත් වෙන්නේ කියලා. පහස කියලා හරි පහස කියලා අපාය නෙමෙයි පහස කියලා නිර්යයක් ගැන සඳහන් වෙනවා. නිරයක් තියෙනවා 120 ගණන් තියෙනවා. ඔව් තියෙනවානේ පහස කියලා නිරයක් තියෙනවා. ඒකේ ඒක කියන්නේ හැම එකක්ම අරමුණු වෙන හැම එකක්ම දුක උපද්දවන දෙයක්. ඒක තමයි මේ පහස කියන නිරය කියන්නේ. දැන් මේකේ අහන්නේ සමහර අය ඉන්නවා තමන්ට පිනක් උදෙසා තමන්ට මනුස්ස ජීවිතය ලැබුණා. නමුත් එයා හිතනවා තව කෙනෙකුට තමන් සතුටක් ලබා දෙන්න තමන්ගේ ශාරීරියාට මේ තම සතුටක ලබා දෙන විදිහට යොදවන්න එයා ගත්තොත් ඒකෙන් එයාට පිනක් තියෙයිද කියලා හිතාගෙන එහෙම ඉන්නවා කියනවා. නමුත් එහෙම එකක් නෑ. දැන් දේශනාව එකක් අර මේ විමාන වස්තුවක හොඳ සිද්ධියක් තියෙනවා. හොඳ සීලවන්තව එක කාන්තාව ජීවත් වෙනවා. ජීවත් වෙනකොට මේ කාන්තාව කීප දෙනෙක් ජීවත් වෙන හොඳ සීලවන්තව. ජීවත් වෙන සල්ලාලය කොටසක් මේකට ඔට්ටුවක් අල්ලනවා. මොකද්ද ඔට්ටුවක් අල්ලන්නේ සල්ලාලය කියන මං ওই එක කාන්තාවක් බලන්න මම මගේ වසඟයට ගන්නවා කියනවා. ඉතින් අනිත් සල්ලාලයෝ කියන බෑ. කවණු 1000ක් කොට්ටිය උඹට මේක කරන්න බෑ කියනවා. අර ගෑණියෙක් කෙනෙක් කොහොම හරි මේ සල්ලාලෙක් වසඟයට ගන්නවා. අරගෙන මේ ගෑණියෙක් කෙනත් එක්ක ආයතාව විදියට ජීවත් වෙනවා. ජීවත් වෙලා දැන් ඉතින් ඔට්ටුවෙන් දින්න. දැන් මෙයා දැන් පින් දහම් කරනවා හොඳට හිටපු කෙනෙක් මේ. මොකද වුණේ දැන් මේක මෙයාගේ ස්වාමියාට අහු වුණා. ස්වාමියා මෙයාට මෙයාගෙන් අහන හැබැයිද උඹ මෙහෙම කළාද කියලා අහනවා. අහනකොට මේ බිරිඳ කියනවා අනේ මම නම් කළේ නෑ. මම කළා නම් මේ මං උපනපන් ආත්මවල මාව බල්ලෝ හපන්න ඕන කියනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයා මැරිලා ගිහිල්ලා උපදින විමාන ප්‍රේතියක් වෙලා. දවල් කාලේ වොන්න දිව්‍ය සප වගේ ලස්සනට ඉන්නවා. රැ වුණාම මෙයා වතුරකට බහිනවා. පොකුණට බහින බාපක මම අර දඩයන් බල්ලේ ඇවිල්ලා මෙයාව කීතු වෙන්න කාලා කාලා කාලා අරට සැකිල්ල කරලා දානවා. උදේට ආයෙ ඇහැරිලා එනවා මේ මෙයාගේ විමානට. ඒ කර්ම විපාකේ සිද්ධ වෙච්ච හැටි. බුද්ධ දේශනාවේ පැහැදිලිව පෙන්වලා දෙනවා කවුරු තුත්මත් කරන්න කළත් වැඩේ මෙයාට කර්මාන රූපෝ යන්න තියෙන්නේ. කර්මාන රූපෝ යන්න තියෙනකොට කර්මාන රූපේ තමයි විඳින්න තියෙන්නේ. එතකොට උපනුපං ආත්මවලදී යාට කර්මාන රූප ගෙවන්න තියෙන්නේ. ඒ නිසා සමහර අවස්ථාවලදී එහෙම ආයට වෙන්නේ මොකද්ද? තුන්වෙනි සිල්පදයට එහෙම හානි කරගත්තු අයගේ ජීවිතවල මේ පෞල් ජීවිතය අසාර්ථක වෙනවා. උපුණපං ආත්මවල. ස්වාමියාගෙන් බිරිඳට ආදරය ලැබෙන්නේ නැහැ. බිරිඳගෙන් ස්වාමියාට ආදරය ලැබෙන්නේ නැහැ. ආදරය කියන එක යාට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ යා විවාහ වුණාට ආදරය හම්බ වෙන්නේ නැහැ. එයා අපි කියමු කර්මානුරූපය ස්වාමියා කියලා මේ වැරද්ද කරලා තින් එයාට බිරිඳගෙන් ආදරය හම්බ වෙන්නේ නැහැ. එතකොට එයා විඳවනවා. ආදරේ නැහැ. එයා බිරිඳ නැති හින්දා. නෑ නෑ. කර්මානුරූප තුන්වෙනි සිල්පදේ කඩාගත්තු අය මායි මනුස්ස ලෝකෙට එනවනේ. ඔව්. ආවට පස්සේ ඒගොල්ලෝ විවාහ වෙනවනේ අවුරුදු ගණන් ඕන ආදරය කරලා විවාහ වෙනවා. වෙනට වැඩක් නැහැ. ටික දවසක සතුරු වගේ ඉන්නේ. තරහකාරය වගේ එකට ජීවත් වෙන්නේ. ආදරේ විඳින්න හම්බ වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. මොකද හේතුව මේ සසරේ දුස්සීල වීම හේතුව. දැන් නමුත් දැන් ඔය අපේ මේ මාධ්‍යවලින් කියන හැටියට මේ හැමෝටම මේ ආදරය කියන එක ලබන්න බෑ. ඒක වෙන්නේ ඒ නිසා. ඉතින් මේ කාරණේ මේ අකුසල විපාකේ හැම ලම්බෙන්නේ. ඉතින් සමහරට പ്രേත ලෝකේ ගියාම, නිරේ ගියාම විඳින්න සිද්ධ වෙනවා. එතුමිය ඇවි ඒක විපාක දෙන්නේ නැද්ද කියලා. විපාක දෙනවා. ඒක තමයි නිරේ. චේතනාත් චේතනාත්මක යමක් කරම ඒක විපාක දෙනවා. ඒක විපාක දෙන්නේ නැහැ කියලා හිතීම මිත්‍යා දෘෂ්ටියක්. ඔව්. ඒ මිත්‍යා දෘෂ්ටියක් උනා මේක විපාකේ බරපතල වැඩි. ඒකයි එහෙම තියෙන්නේ ඒකේ. ඒ චෝස් ස්වාමීන් වහන්සේ දැන් අපි අන්තිමට පෙන්වන්න යන මේ මහින්ද සෝමාවතිය තියෙන දේවතා එළිය හැම තියෙන ඒක වෙනසක් කොහොමද මේ මේගොල්ලන්ට පෙරේතයන්ට එළියන්නේ කොහොමද ඒක තමයි මේ මේ දැන් අපි මේකෙදි දේවතා එළිය කියලා මේ හැම එකටම දේවතා එළිය කියාගෙන යන එක නම් විහිළුවක් දැන් අපිට වෙනවා මේකේ සෝමාවතියනේ ඔව් සෝමාවතිය තමයි දැනට මේ එළි විහිදෙන්නේ අපේ අම්මේ සාදු සාදු ඔව් දැන් මේ සෝමාවතියේ පේන එළි. ඔව් විශේෂයෙන්ම සෝමාවතී චෛත්‍රාදියාගේ මේ විශේෂ ලක්ෂණය තියෙන්නේ. කිරි විහෙරක් තියෙනවා. කිරි විහෙරක් තියෙනවා. හැබැයි ඉස්සර සේරු ඇඟිල්ලක් තිබිලා තියෙනවා. ඔව්. සිවන් වලිසා මේ මේ ධාතුන් වහන්සේලා වඳින්න දෙන දේවතාවුන් වහන්සේලාගේ එළි. තමයි මේ මම හිතන්නේ ඒක තමයි තියෙන ගොඩාක් දුරට අපිට පේනවා කාලිංග මාර්ග මේවා ඔක්කොම ආක්‍රමණය කළා මේ කඩද්දි විනාශ කරද්දි ඔය ඔක්කොම ආරක්ෂා කළේ මිනිස්සු නෙමෙයි. මේ ඔක්කොම ආරක්ෂා කළේ දෙවිවරු. අදටත් ඔය ඔක්කොම ගොඩාක් දුරට ඔය ආරක්ෂා කරන්න දෙවිවරු සෑහෙන දුරට මැදිහත් වෙලා ඉන්නවා. ඒ නිසා මේ ඔය මේ දැන් මේ ඔය විහිදෙන එක දැන් සෝමාවතියන් වගේ ගත්තොත් දැන් චෛත්‍යයෙන් බුදුරෙස් විහිදෙන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඒ මේ මේ මේ ධාතුන් වාසියලාගේ තියෙන බුද්ධානුභාවය දැන් දලදා වහන්සේගේ දැන් අපි නුවර වන්දනා කරන දලදා වහන්සේගේ ඉතිහාසය තියෙන්නේ කලුගු රටේ රජුරුව මේ දලදා වහන්සේ අරගෙන මේ අර කම්මලේ අර යකඩ තලන්නේ. ඔව්. මොකක්ද ඒකට කියන්නේ මේ යකඩ තලන යකඩ කැලේ කිනිහිරද මොකද කියන්නේ? ඒ කිනිහිරේ දාලා තලලා තියෙනවා. තලුවාට පස්සේ ඒක ඉබ්බිල යටට. ඊට පස්සේ රජුරුව බය වෙලා ඇයි මේ මේක ඇට කැබල්ලක් කියලා මේ අපහාස කළේ. හ්ම්. මේක යටිට ඉබුණාම මේ යකඩේ හිල් මේ යකඩේ ගිලා දැස්සම රජුරු මේකට වන්දනා කරලා පස්සේ මේ දර්දා වහන්සේ ආශ්‍රය පැන නැගලා රැස් වීදිලා තියෙනවා. ඉතින් මේ නිසා මේ රැස් වීදීම කියන එක මේ බුදුරජාණන් වහන්සේ සීමා බෝධියෙන් රැස් වීදිලා තියෙනවා. බුදුරජාණන් මේ වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් රැස් වීදිලා තියෙනවා. බුදුරැස් වීදිනවා. ඒක සත්‍යයක්. මිනිසුන්ගෙත් කියලා කට්ටිය. ඒක මේ විද්‍යාවට ගලපන්න කිව්වොත් තමයි අපි අමාරු වැටෙන්නේ. ඊළඟට ඊර්ෂ්‍යා සාගතවත් කියනනේ ඒවා නෑ කොයිද බොරුද මට මතකයි සෝමාවති අපි පින්කම කරපු දවස්වල හරියට සෝමාවති මහසෑයට අපහාස කළානේ මේ මේ හිස් පැවිද්දොත් ඒක කළා මේ මහසෑයට අපහාස කළා කොහෙද බුදුරැස් වීදින්නේ කියලා බුදුරැස් වීදිනවා බුදුරජාන් වහන්සේගෙන් වීදින්නේ නැත්නම් කාගෙන් වීදින්නේ අර සමහර අවස්ථාවල අර සෝමාවති එක චෛත්‍යක එක ෆොටෝ එකක් මම දැක්කා. ඔව් මේ පොඩි මේ පිරිසක් ඇවිල්ලා වන්දනා කරද්දී පොඩි ළමෙක් පස්සට පායිනවා. පයින්ට තාත්තා මේ ෆොටෝ එකක් ගන්නවා. මේ ඒකේ තියෙන්නේ මේ පුංචි ඇත් පැටියෙක් අස්ස පැටියෙක් මම මතක හරියට ඒ අයිනින් දුවන මේ ළමයා දැක්කා ඒක. ඒ ඒ වගේම පින්තූරයට අවිලා තියෙනවා ඒක. ඉතින් ඒ වගේ ඒකේ තේරුම තමයි සමහර දෙවිවරු අපිට එතකොට තියෙන මේ දිවි ලෝකෙත් මේ තිරිසන් සත්තු වගේ එක එක මේ සත්තුන් ඉන්න බව පේනවා. මොකද හේතුව දිවි ලෝකයේ ආශ්‍රයෝ, අලි, කුරුල්ලෝ ඒ වගේ සත්තු ඉන්න බව පේනවා. ඒ වගේම එක එක කර්මානුරූප පෙරත ලෝකෙත් ඇති ඒගොල්ලන්ට ආ පෙරත ලෝකෙත් ඉන්නේ වගේ සත්තු. ඒක තැනක සඳහන් වෙනවා මේ පෙරත ලෝකේ මිනිස් කවුඩු වගේ ලොකු කොක්කු වගේ හොටවල් තියෙන සත්තු ඇවිල්ලා මේ පෙරේතයන් හොට හොට මේ කොට කොට කනවා. පෙරේතයන්ගේ මස් කනවා කියලා. ඒතොර පෙරත ලෝකේ තිරිසන් සත්තු ඉන්නවා. මනුස්ස ලෝකෙත් ඉන්නවා තිරිසන් සත්තු. දිවි ලෝකෙත් තිරිසන් සත්තු ඉන්නවා. ආ දිවි ලෝකෙත් ඉන්නවා. ඔව් දැන් ඒගොල්ලෝ තමයි අර මං කිව්ව අර මේ මඳින්න එන්නේ මේ දැන් සමහර දැන් අපි ඒක කැලණි පූජාවකදී මේ ලොකු හංසෙක් පින්තූරයක වැටලා තිබ්බා. ඒකෙන් හරි පැහැදිලිය කුරුල්ල. එළියේ තියෙන පාට කුරුල්ලෙක්. ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේ අර ඒ වගේ අවස්ථාවලදී දෙවිවරු කියලා පුළුවන් තේරුම් ගන්න. ඒක අවස්ථාවක මම මේ ඉන්දියාවේදී අර ඔය මේ මලමිනී දවන තැනක පින්තූරයක් ගත්තා. එලි පිරීලා දහස් ගාණක් එලි තියෙනවා. එතකොට අපිට හිතාගත හැකි මේ භූතයක් තියෙනවා. මේ දැන් කලවෙන්නේ කල කලවෙන්නේ තමයි. දෙවිවරු ඉතින් කිට්ටු වෙන්නේ නැහැ නේද? භූත වෙනකන් දැන් දෙවිවරු නැහැ. දැන් දෙවිවරු වෙන්නේ නැහැ. හිඟන්න ගොඩකට අපි යන්නේ නැහැ නේ. ඒක හිඟන්න ගොඩකට යන්නේ හිඟන්නේ. <laughs> ඒ වගේ නෝකේ තියෙන්නේ නේ. මේ නිසා මේ ඒවා පිංගන්නේ නැහැ. ඔව්. දෙවිවරු ඉතින් ගොඩක් චෛත්‍ය වඳින්න දෙනවා. ඉතින් අර ශ්‍රද්ධාවෙන් වඳින අයට හරි සතුටුයි. ඒ දැකලා බලා සතුටු වෙන්න එනවා. ඒ වගේ තියෙනවා. දැන් අපි ওই කුණ්ඩසාල චෛත්‍යෙත් ඒ වගේ එලි තිබුණා. රුවන්වැලි මහසෑයට ලොකු වෙලි දැක්ක අපි. ඒවා පැහැදිලිවම මේ දෙවිවරු බ්‍රහ්මේ වන්දනා කරන දෙනවනේ ධාතුන් වහන්සේලා. ඒලි කියලා මම නම් ඒ ගැන තේරුම් අරන් ඉන්නේ. අපි එහෙනම් ස්වාමීන් වහන්සේ අදට බොහොම ස්තුතියි නම බුද්ධාය. අපි ළඟට ඊළඟ සතියේත් සමය බොහොම ඉතින් මම හිතනවා මේ වචන ටිකෙන් පෙරේතෝ කියනකොට අපේ කට්ටිය කල්පනා සහිතව වැඩ කරයි කියලා. ඕදාගමෙත් නෙමෙයි අනිකාගම් වල කට්ටියත් බලන කට්ටියත් බොහොම ස්තුති කරනවා. ඊට පස්සේ බොහොම ස්තුතියි. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय